හොඳයි එහෙනම් අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. අද අපිට සෙනසුරාදාවක් කාලයකට පස්සේ හම්බුනේ. අපි මේකෙන් පළවෙනි විනාඩි ස්වල්පේ පාවිච්චි කරනවා මේ අපේ විවස්ථාව සිහිපත් කර ගැනීම සඳහා. ඊට පස්සේ අපි ඉදිරියට තියාගත්ත සංගීති සූත්‍රයේ දුක නිපාතේ සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපේ සාකච්ඡා විවෘත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 යෝගාශ්‍රමීය කතිකාවත ස්වාක්ඛාතම් බ්‍රහ්මචරියන් සම්දික්තික මකාලිකං යත්ත අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තම තමේව සද්ධං බ්‍රූහෙහි මා කාමස්ස වසංගමි ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන් වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මයෙහි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 නියම කල්යාණ ආධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව චාටුකත් ආදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. එව මේව කෝ රාජකුමාර පංචමානි පදානියංගානි. ඉද රාජකුමාර බික්කු සද්දෝ හෝති. සද්ධහති තථාගතස්ස බෝධි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාපි සීතාය නාචුම්හාය මජ්ජිමාය පදාහක්කමාය අසඨෝ හෝති අමායාවි යථා භූතං අත්තානං ආවිකතා සත්තරිවා ආවිකත්තා ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය ධාමවා දල්හ පරක්කමෝ අනිකෙත්ත දුරෝ කුසලේසු ධම්මේසු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 සුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හේරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්නි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යම් ඒවං මහතෝ අනත්ථාය සංවත්තති අත්හිදම් භික්කවේ පාපමිත්තතයි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍රාශ්‍රය විසකරු සපුන් මෙන් බැහැරකොට සුද්ධහ සුද්දේහි සංවාසං කප්පියව හෝ ප්‍රතිසතායි වදාළ ධර්මයට අනුව තමාට ලජ්ජී ලජ්ජී ධර්මෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥාත්‍ය සිහිකොට කුඩා කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ණතෝ න සීලං පරිපූර්ණති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂුවම කුදුමහත් සියලු අත්පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනලැස්ව සම්පූර්ණ කටයුතු ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනගෙන දලදඩු ගත් හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයව පුරුදු කළ යුක්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසාකටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නිද්ධාරාමතා භස්සාරාමතා ගණසංගනිකාරාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කථාදී දශකතා වස්තු වලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සූත්ත අනුමාන සූත්තාගත කරුණු හොඳින් නුගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාප්තියෙන් තොරව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්යාප්ති ධර්මයේ උද්ඝාණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදී සලසා ආදී සුදුස්සේ සලකා අනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දෝෂණ ආදියට හසු නොවනසේද ඔවුන් සමග පැවැත්ති. ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. දැන් අපි කියවන්නේ දුනේ 54න් 52න් 26ක් පළවෙනි කොටස. අපි අනිත් දවසට ඒකේ උත්තර කොටස කියවනවා කියලා අපි මතක් කිරීමක් කරලා දැන් යනවා අපි සංගීති සූත්‍රයට දුක නිපාතේ දානතර උතන්ලා ඉදිරියට. අවසන්ස දීගනිකාය පාටික වර්ගයේ සංගීත සූත්‍රය 350 360 වෙනි පිටුව. අත්තිකෝ ආවසෝ තේන අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන වේ ධම්මා සම්ම දක්ඛාත තත්ථ සබ්බේ හේව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදම් බ්‍රහ්මචර්යං අද්ධනියං අස්ස අස්ස චිරට්ඨිතික තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන කතම් කතමා ඒ කෝ ධම්මා එවත්නි කත ඒකෝ ධම්මා වේ ධම්මා එවත්නි අරහත් වූ සම්මා සම්බුද්ධ වූ දන්නා වූ දක්නා වූ ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් දෙකෙක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුණෙක් වන්නේද එසේ සමගැව ගැයිය යුතුය. ඒ බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් දෙකෙක්ද යත් නාමංච රූපංච නාමේද රූපේද අවිජ්ජාච භවතණ්හාච අවිජ්ජාවද භව තෘෂ්ණාවද භව දිට්ඨිච විභව දිට්ඨිච භව දෘෂ්ටියද විභව දෘෂ්ටියද අහිරිකංච අනුත්තප්පංච අහිරිකේද අනුත්තප්පයේද හිරිච උත්තප්පංච හිරියද උත්තප්පයේද දෝවචස්සතාච පාපමිත්තතාච දුර්වච බවද පාපමිත්‍රයන් නැති බවද සෝවචස්සතාච කල්යාණ මිත්‍රතාච සුවච බවද කල්යාණ මිත්‍රයන් ඇති බවද ආපත්‍ති කුසලතාච ආපත්‍ති වුට්ඨාන කුසලතාච ආපත්‍ති කුසලතාව වරහන් ඇතුළේ ඇවැත් දැනීම ආපත්‍ති උත්ථාන කුසලතාව ඇවතින් නැගී සිටීම දක්නා නුවණ සමාපatti කුසලතාච සමාපatti උත්ථාන කුසලතාච සමාපatti කුසලතාව පරහන් ඇතුළේ සමවතුන් දැනීමද සමාපatti උත්ථාන කුසලතාව සමවතින් නැගී සිටීම දන්නා නුවණද ආයතන ධාතු කුසලතාච මානසිකාර කුසලතාච ධාතු කුසලතාව වරහන් ඇතුලේ ධාතුන් දන්නා නුවණද මනස්කාර කුසලතාව ධාතුන් මෙනෙහි කරන්නට දන්නා නුවණද ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ආයතන කුසලතාව ආයතනයෙන් දැන්මද ප්‍රතිච්ච සමුප්පාද කුසලතාව ප්‍රතිච්ච සමුප්පාදය දන්නා නුවණද ස්ථාන කුසලතාච අට්ඨාන කුසලතාච ස්ථාන කුසලතාව ස්ථාන දන්නා නුවණද අස්ථාන කුසලතාව අස්ථාන දන්නා නුවණද අජ්ජවංච ලජ්ජවංච සාජු බවද ලජ්ජාවද කන්තිච සෝරච්ඡංච ශාන්තියද සෞරත්‍යයද රාණිකල සිල්වත් බවද සාකල්යංච පටිසන්තරෝච සාකල්ලේ වරහන් ඇතුළේ මොළොක් වචන ඇති බවද පටිසන්ධාරය පිළිසඳරද අවිහිංසාච සෝචයංච අවිහිංසාව වරහන් ඇතුළේ කරුණාව ද සූචි සූචි බව වරහන් ඇතුළේ මෛත්‍රියද මුත්ත සච්ඡංච අසම්පජඤ්ඤංච නටුවා වූ සිහි ඇති බවද නුවණ නැති බවද සතිච සම්පජඤ්ඤංච සිහියද නුවණද ඉන්ද්‍රියේසු අගුත් අගුත්තත් වාරතාච භෝජනේ අමත්තඤ්ඤුත්තාච ඉඳුරන්හි නොවසූ දොර ඇති බවද බොජුනෙහි පමණ නොදන්නා බවද ඒක කරන්න. භෝජනේ මත්තඤ්ඤුතාවයයි ඉඳුරන්ගේ සංගර බවයි කියන එකේ අනිත් පැත්ත. ඊට ඉස්සෙල්ලා මේ මේ පරිවර්තනයේ තියෙනවා මේ මේ දෙවි ධම්ම දෙකක් බුද්ධ ඥානංශේ ලෝකයාගේ වැඩ පිණිස හිත පිණිස දේශනා කරයි කියලා. අයින්නද? ඒක ඒ කියවන්නේ ආරම්භක පාඩේ ද්වේ ධම්මා සම්ම දක්ඛාතා භගවතා යානතා පස්සතා අත්තිකෝ අවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහත අරහත සම්මා සම්බුද්දේන ද්වේ ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බා න විවදි තබ්බා යතහි දම් බ්‍රහ්මචර්යා අද්ධනියං අස්ස චිරට්ඨිතික. ඔය කියන්නේ Brahmacharya බොහෝ කාලයක් පැවතීම පිණිස කියලා කියලා තියෙනවා. නමුත් මේක පරිවර්තනය කර තියෙන්නේ ශාසනයගේ බොහෝ කාලයක් පැවතීම පිණිස කියලා. ඒ කියන්නේ Brahmacharya කියන එක ඇත්තටම තමන්ගේ පුද්ගලික දෙයක්. මේක පොදු ධර්මයකට දාලා තමයි පරිවර්තනය කරන්නේ. ශාසනික පැත්තට දාලා පරිවර්තනය කරලා තියෙනවා. Brahmacharya කියන වචනේ පරිවර්තනය කරලා තියෙන්නේ ශාසනය කියන වචනේ. කියන්නේ ඒක අභ්‍යන්තර සාසනේ බාහිර සාසනේ කියලා පැහැදිලි දෙකක් තියෙනවා. භ්‍රමචරී කියනකොට පැහැදිලි තියෙන්නේ අභ්‍යන්තර සාසනේ. ඒ නිසා පරිවර්තනය කරලා තියෙන්නේ බාහිර සාසනයට දාලා. ඔය වගේ දේවල් වලදී සම්පූර්ණ අර කියවන්නගේ අවධානය පරිවර්තනයට ගියොත් පැහැදිලිවම ගවනවා. ඒ නිසා භ්‍රමචර්ය ගන්න ගියාම මේ තමන් මේ අබ්‍රහ්මචර්යයෙන් වෙන් වෙලා භ්‍රමචර්ය වාසයේ තියෙන තේ ඒකේ බහුජනක తත්වයේ තමයි ශාසනය කියන්නේ නැතිම නෙවෙයි. ඉතින් මේක පරිවර්තනය කරලා තියෙන්නේ ශාසනයගේ චිරට්ටිතිය සඳහා මේ අද්දනියම් භ්‍රමචරියන් ඒ කතාවේ තේ වගේ දේවල් පරිවර්තනය කරනකොට ඒක හොඳට පේනවා මේ දැන් දැන් බයිබලයට සහ සුද්ධ කුරාණයට දෙනවා පරිවර්තන වගේක්. අද කාට ගැලපෙන විදියට. ඒකට අර කවදාකවත් මුල් අදහසේ තිබුණ නැති දේවල් එළියට දාලා පුදුම විස්තරයක් කියන. ඉතින් ඒක තමයි ඔය තියෙන්නේ. මේ තියෙන්නේ ඒක තමයි කියනවා. ඉතින් ඒක බලනකොට ඉතින් අර මුල් එක බලලා භාෂාවත් ඉගෙනගෙන මේ භාවනාවත් කරපු කෙනාට තමයි තේරෙන්නේ මේ මිනිසුන්ට ඕන දෙයක් ඕන දෙයක් පාට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර්ථකථන දෙන්න පුළුවන්. ඒකෙන් අර මූල අර්ථයේ තියෙන වටිනාකම එහෙම නැත්නම් අර හරි රිඩක්ෂනිස් එහෙම නැත්නම් විභජ්‍යවාදී අදහස නැතුව යනවා. ඉතින් ඊට පස්සේ මේ බුද්ධ වචනේ වැරදි කියලා කියන්නේ තියෙනවා. බුද්ධ වචනේ වරදින්න දෙයක් නැහැ. ඒ මුළු වාක්‍යය කියවන්නේ Brahmacharya කියලා ඊට පස්සේ බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය කියලා බාහිර සාසන ගැන කතා කරන මේ දෙකම අජ්ජත් එකයි වහිද්ද එකයි දෙක බාහිර සාසන එකට දාලා මේ උඹලා නිවන් දකින්න කතාවක් ඕනේ සාසනේ පවත්තන්න මෙන්න මේ ටික කරපල්ලා කියලා අර ගිනියන්න පිටේ කරේ තියෙන මොනද පොදියක් මේ අවසන් යන්න එපා පොටි පොදිය මොනක් තියෙන බලන්න යන්න එපා උසගෙන ඵලයක් ඉතින් ඒක තමයි ඔය මේ භාවනා නොකර මේ වචන වලට අර්ථකථන දෙන්න පටන් අරගත්තොත් මහ පුදුමාකාර මේ පටලැවිල්ලක් තියෙනවා. ඉතින් මේ පටලැවිල්ල මොනවාද කියන්නේ කිය ගමන් ඒ කියන එක නා මේ ත්‍රිපිටකයට විරුද්ධ වුණා. බුදුහාමුදුරන්ට විරුද්ධ වුණායි කියලා කෑ ගහනවා. ඉතින් ඒ එවැනි මේ සම්ප්‍රදායක් නිසන්වනේ තියෙනවා. ඔය කවුරු මොනවා කියලා තිබ්බත් පරිවර්තනය බුද්ධ වචනේ බාර ගන්නවා අපිට ඕනේ පරිවර්තනය අපි ගන්නවා. මේ මේ කාරණා දෙකක් කියන්නේ අජත්ත බහිද්දා ශාසන දෙක රකින්න. අජත්ත බහිද්දා අජත්ත ශාසනය රැකීම කියන එකත් මෙතන බහිද්දා කියලා දාලා තියෙනවා. එතකොට නිවන් දැකීම කියන්නේ Tamanට ප්‍රයෝජන පිණිස නෙවෙයි මේ ශාසනයේ තියෙන්නේ මේ බුද්ධ ආගම රකින්න. එහෙම නැත්නම් මේ සිංහල බුද්ධ ආගම රකින්න කියලා අර්ථයක් දෙනවා. ඉතින් ඒක අහගෙන හොඳට හිටියේ නැත්නම් තොගේට බාරගත්තොත් අහුවෙන්නේ නැහැ. ඒක මේ 60 69ක් රහතන් වහන්සේලා යනකොට අත්තා හිතාය දේව මනුස්සය කියලා තියෙන. Tamanගේ හිත පිණිස සහ දෙවිනිසුන්ගේ හිත පිණිස කියලා. අත්තා හිතාය සුඛාය. තමන්ගේ හිත සුව පිණිසයි මේ තමන් වද විඳගෙන ওই මිෂනරි සර්විස් එක කරනකොට තමන් මැරුණොත් වඩා පිං සිද්ධ වෙනවා. දෙයයන් ආශ්‍රිත සෙනගහර වීමට ඕන දුකක් විඳින්න කියලා කියනවා. එතකොට ඒගොල්ලෝ මේ කුලී හිවාය බවට පත් වෙනවා. මරාගෙන මැරෙන්න උනත් ලැහැසි දෙයයන් ආශ්‍රිත වෙන්නේ. නමුත් ඒකට ඒ මිනිස්යාගේ අත්තා හිතාය සුඛාය නැහැ. එimhe එක නිකන් හරියට අර පිහියේ කැපුම් දැල්ලේ තුවාල කරලා පිහිය විකුණනවා. ලස්සනයි පිහිය. හැබැයි මුණත නැහැ. අර කැපෙන කෑල්ල නැහැ. ඉතින් මේ වගේ දේවල් වුණාට පස්සේ හරි අමාරුයි මේ ත්‍රිපිටකය කියවන්න කියලා කියන්නේ. කීවට උඟ දෙන්නේ සිංහල එකනේ කියවන්නේ. සිංහල කියවල බලනකොට අනිත් පැත්ත ගිහිලා තියෙනවා. ඒක තමයි හැමතැනම ජනප්‍රියතාවය පිණිස කරලා තියෙන වැඩ. ඉතින් අවාසනාවට මං හිතන්නේ අර බුද්ධ වචනේ එහෙම තියෙනවා. භ්‍රමචරී කියන වචනේ තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට ඔය කියන මේ භෝජනේ මත්තන් යුතාවියත් ඉන්දියා සංවරයත් කියන එක බහුජන හිතය නෙවෙයි අත්තාය හිතය එකක්. Brahmacharyaට හේතු වෙන එකක්. ඉතින් ඒ නිසා මේ භෝජනේ මත්තන් යුතාවේ සහ ඉන්දියා සංවරය ගත්තාම අද මේ පැවිද්දන් අතර තියෙන අධික කාමාදහස් වෙන එකට කෙටි උත්තරෙ උච්චරයි. හැම වෙලාවෙම ගන්න ආහාර ගැන පරිස්සම් වෙන්න. මෙහිදී ඔය දෙන සීනි කිරි ආහාරය ගත්තොත් ඒක කම්මජ චිත්තජ උතුද ආහාරද කියන ආහාර ප්‍රති වර්ධගත්තොත් දිගටම කාම හිතවිලි එන්න පටන් ගන්නවා. ඒ නිසා අද වෙළඳ පොලේ තියෙන කාමීය දනවන ආහාර. ඒක කියනවා මේ භ්‍රමචර්ය රකින්න ගත්තට පස්සේ කවුරු හරි ඒක නා දෙදෙනෙක් දෙදෙනෙක් විසින් දීකකින් හමාර කළ යුතු ඒ ග්‍රාම්‍ය කෘත්‍යයි මෛතුන සේවනයේ නතර කෙරුවොත් ඊට පස්සේ ආගේ අවධානය ඒකාන්තේම ආහාරයට යනවා යන්නේ පැණි රස ආහාර සහ අධික ප්‍රෝටීන් සහිත ආහාර වලට. ඉතින් ඒක දුන්නා පස්සේ ඒක කාපු ගමන් පුදුමාකාර කරදරයක්. මුළු ඇඟම කාමයේ රත් වෙලා. එතකොට මොනවාරි දකින්නකොටම මේ කාම දැනන අරමුණක් දකින්නකොටම වීතික්‍රමණ වෙන මට්ටමට යනවා. ඉතින් ඒ කෙනෙකුට කිව්වොත් එහෙම ආහාර තිබුණට ප්‍රවේශම් වෙල්ලා කියලා ඒගොල්ලෝ හිතන්නේ මේ පින් කරලා ලැබිච්ච ආහාරය චෝකාවම මොකද වෙන්නේ බත් කාලා කවුද අපාය යන්නේ හොඳට කාපුවහම මොකද වෙන්නේ කියලා කතන්දරේ යනවා. ඉතින් මේක තේරුම් ගන්න කියනවා අඩු ගානේ අවුරුදු 35ක් 40ක් මේ ජීවිතේ වයසට යන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මේ භෝජනීය මත්ඤ්‍යතාවය කියන එක මේ ප්‍රත්‍ය අප්‍රත්‍ය එහෙම නැත්නම් අඩල කෑම දහස් වටි කියලා අපි ආයුර්වේදෙ ලියලා තියෙනවා. සම්පූර්ණ බඩ පිරෙන්න කන්න එපා. පොඩ්ඩක් අඩුවෙන් චත්තාරෝ පංචාලෝපේ අභුත්වා උදකම් පීවේ කියලා බත් පිටු පහක් හයක් වලදන් නැතුව ඒ ටිකට වතුර ටිකක් බොන්නේ කියලා කියනවා. එහෙම නැත්නම් ඒ ආහාරය ස්තබ්ද භාවයටපත් වුනොත් ඉඳුරම් ඇවිසෙනවා. ඉඳුරම් ඇවිසිච්ච ගමන් කාමේ නැති තැනකට ගියොත් කාම විතර්ක බාටපත් වෙනවා. කාමේ ඇති තැනකට ගියොත් විචක්‍රමණය වෙනවා. ඉතින් ඒකයි හැමදාම රැහැට වෙනිසු ඇති වෙන්න කාලා බීලා බුදිනෝ ගෑනුත් එක්ක. ඒක තමයි බ්‍රහ්ම අබ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. බුදුචානන්සේ රැහැට කම ගන්න එපා තනි අදක වාඩි බුදියෝගෙනින් කියලා කියනවා. ඒක බත්තන් ඒක සෙයියන්. ඒක බත්තන් කියලා කියන්නේ දවසට එක වේලයි. උදේ ඉර පායලා තියෙන වෙලාව විතරයි. ඒක සෙයියන් ඇඳේ දෙන්නෙක් නැහැ. ඉතින් ඒක බත්තන් ඒක සෙයියන් කියලා කියනකොට මර කාමභෝගී යත්තන්ට පේන්නේ එලිමා සිට කඳවුරක මේ හිර දඬුවමක් වගේ. කැම තනි වේල කන උදේවරු විතරයි. ඊට පස්සේ තනියදී බුදිනවා කියන්නේ. ඉතින් ඒක සාමාන්‍ය ඵල සූත්‍රයේ බුදුචානන්සේ සඳහන් කරලා තිනවා උද්දකලාව කැමති එක්කනට මේක ඵලයක්. ශ්‍රමණ භාවයේ ලැබිච්ච ඵලයක්. මේ උද්දකලාව කැමති නැති මේ නැත්නම් ශ්‍රමණ භාව ශ්‍රමණ ඵල දන්නේ නැති මනුස්සයට මෙහෙම කරදරයක්. අනිත් මිනිස්සු පුළුවන් තරම් කාලා බීලා රැයටත් කාලා බුදිනවා ගෑනුත් එක්ක බුදිනවා ඉතින් මේකේ ඇයි මෙච්චර මේ ලස්සන වටිනා මනුස්සාත්ම භාවයක් ලැබිලා මේ අරස රස රස නොදන්නා වගතියකටයි බුදුහාමුදුරු මේ Brahmacharya කතා කරන්නේ. ඇයි මේ ඒකබත්තන් ඒකසෙයියන් කියන එක එකලා කියන ගතිය, උද්දකලා කියන ගතිය මනසෙච්චර අගය කරන්නේ. අද අපිට මේ භාවනාවේදී වැරදිලා තියෙන්නේ අපි භාවනා කරන්න කරන්න උද්දකලා වෙන පැත්තට අනුග්‍රහ කෙරුවේ නැත්තම් ඒ කාන්තේ මේක මේ අර කරන භාවනාවට උසුළු විසුළු බෑමක් වෙනවා. භාවනා හරියන්නේ නැහැ. භාවනා කරන ගමන් ඒකට ගැළපෙන පරිසරය දෙන්න බෑ භාවනා නොකර පරිසරය විතරක් දුන්නාම නිකන් මේ ගැළපෙන්නේ නැහැ ඒක ඒක කෘත්‍රිමයි ශීලබ්බත පරමාස වලට වැටෙනවා භාවනා කරනකොට තමන් ඒ හුදකලා වෙන්න අනුග්‍රහ කරන්නේ නැත්නම් බස් මස්සලියක් උයලා හතරමං හන්දියක තියලා තිබ්බා වගේ ඉතින් බල්ලන්න කන්න එපයි කියලා බල්ලොන කයින් නැහැ එදාට බල්ලෝ කනවා ඒ වගේ තමයි ඉඳුරම් දිවෘත කරලා ඇති වෙන්න ආහාර ගත්තට පස්සේ ආය බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. කතා කරන දෙයක් නැහැ. ඒ තරම්ම මේ කාමයේ විශ්ව. ඒ කාමයේ විශ්චි ගානට ද්වේෂය විතර. ඒ දෙක එකිනෙකට මේ එකට ඉන්නේ පරස්පර විරුද්ධ වගේ පේනවා. ඉතින් යෝගාවචරය කරන්නේ එක එක කරාට දොස් කියනවා. මට කාමයේ විසුනේ මේ ගෑනු හෙළුවෙන් ඉන්නේ හින්දා. එහෙම නැත්නම් අසවල් අසවල් දෙය නිසායි කියලා. මට ඇතුලෙන් අර රසායනික ශරීරය හැදිලා ඉන්නේ හැටි. ඊට පස්සේ ඒ සසයන්තරය හැදෙනකොට ආසයන්සේ ධර්ම අවස්ථාව ලබා ගන්න හැටි ලබාගත්තට පස්සේ මේ මනුස්සයා කාමයේ ඔලුවට ගහලා පිස්සුනට නැහැටි දිහා බලන්න ගියාම හරිම අහිංසකයි යෝගාචර හරිම අහිංසකයි නමුත් අහුණාට පස්සේ මානසික අසහන මානසික ලෙඩ බවටපත් වෙනවා කායික ලෙඩ බවටපත් වෙනවා පත් වෙලා සමාජයෙන් කොන් වෙනවා මේ සමාජගත වීමෙන් ඇති වෙන ලෙඩක් මේ සමාජයෙන් කොන් වෙනවා ඉතින් ඒ නිසා මේ Brahmචර්ය රකින්නට කියන පුළුවන් තරම් සමාජයෙන් කොන් වෙලා ඉන්න. ඉඳලා මේක හරි ගියාට පස්සේ තමන්ට අනු උප්පන්නම් කාම විතක්කම් බැහැගෙන යන හොඳට තේනවා. ආය උපදින්නේ නැහැ. මම දන්නවා ඒක මාර්ගඵල සත්‍යක් කියලා. අන්න එහෙම වුණාට පස්සේ ආය සමාජයට යන්න ඕනේ බලන්න. සමාජයට ගියාට පස්සේ පේනවා මේ මිනිස්සුෝ මේ සිල් රකින්න ඕනේ කියලා භාවනා කරන්න ඕනේ කියලා කාමයට අදාළ තොරතුරු ගොඩක් රැස් කරගෙන ඒක මැද ඉඳගෙන ඔන්න සිල් රකින්න කතා කරන ඔන්න භාවනා කරන්න කතා කරන කරන්න බෑ ඒත් බෑ කියන්න නරකයි ඊට පස්සේ ඔහොම ඉඳ කරලිවල Tamanට තේරෙනවා නම් කරුණාකල පරිසරයෙන් අයින් වෙන්න පරිසරය හදන්න යන්න එපා ඒක භයානක බිස්නස් එකක් තමයි පරිසරයෙන් අයින් වෙන්නේ අයින් වුණාට පස්සේ Tamanට තේරෙනවා ඒ පරිසරයෙන් අයින් වෙන්න හිතෙන්නේවත් ඉන්ද්‍රිය සංවරය කරන්න හිතෙන්නවත් එහෙම නැත්නම් මේ ආහාරي මත්ඤ්‍යතාවේ හිතෙන්නවත් භාවනා ප්‍රතිඵලයක් මිස ඒක හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතලා කරුවට ඒක අල්ලන්නේ නැහැ, හිතින්නේ නැහැ. ඉතින් ඒ හිතලා කරන එක තමයි හිර කූඩුවේ දානවා කියන්නේ. කැම ටිකක් දීලා ගෑනු නැත්නම්ක දාලා දෙනවා. හැදෙන්නේ නැහැ. ඒ ඉච්චරයි දන්නේ, ලෝකේ දන්නේ ඉච්චරයි. හිර කූඩුවක දාලා ඌ ඒක බත්තන් ඒක දෙයියන් කරවනවා. කන්න දෙන්නෙත් නැහැ. ওই ඇඳක් දෙන්නෙත් නැහැ පුතිය ගණන් කියලා. ඉතින් ඒකෙන් හැදෙන්නේ නැහැ. ඒක නිසා දැන් ඒ ඒ පොලිසිය සහ ඒ අපරාධ කට්ටිය කියලා කියනවා සමාජ විශෝධනය කියලා එකක්. සමාජ විශෝධනය කියලා කියනවා වැරද්ද කරලා දඬුවම් කරනවට වැඩිය වැරදි නොකිරීම සඳහා කියලා දෙන්නේ කියලා. ඉතින් ඒ කියලා දෙන්න බෑ පොලිසියේ දකින්නට යක්ෂ මුණක් අපිට පේන්නේ දැන්. පොලිසිය කියන්නේම දකපුවම ගහන්නේ. ඒක නෙවෙයි දැන් කරන්න හදන්නේ හැම පොලිස් එකකටමපත් කළා තියෙනවා ඒ සමාජ සුභ සාත්ක නිලධාරියෙක්. එයා මේ ලෝ ඒ පළාතේ තියෙන කරදර සමාජ දූෂණ දැකලා ඒව නැති කිරීම සඳහා එහෙම නැත්තම් කියනවා නම් හෙදකම සඳහා කරන්න තියෙන දේවල් වලදී අනිකුත් ඒ සමාජයේ තියෙන සම්ගම් එක්ක එකතු වෙලා විශෝධනයක් කරනවා. සමාජ විශෝධනය කියලා එකට කියන්නේ. ඉතින් ඒක ඔය සතිපට අපේ සතිපාසලත් එක බොහොම ලස්සනට යනවා. මොකද අපි කරන්නේ වැරදි කරලා වුණාට පස්සේ ගිහිල්ලා බෙහෙත් දෙනවට වැඩිය නොවීමට කටයුතු කරන එක. ඉතින් නොවීමට කටයුතු කරන්න නම් සමාජ මට්ටමින් පොලිස් කාර්යෝ එහෙම කෙරුවට Taman දැනගන්න ඕනේ භාවනාවක් එක යන්න ඕනේ ඉන්දිය සංවරය සහ භෝජනීය මත්ඤ්‍යතාවය කියන එක. ඉතින් ඒක ලේසි කියනවා ළමා වයසේ සාමණේරවරුන්ට. ඉතින් ඒක නිසා අවුරුදු 15 16 ජීවිතේ පැවිදි කරවලා 20 වෙනකොට උපසම්පදා කරවලා ආදර්ශ ක්‍රමයක් තියෙනවා. අද යෝගාචරම සංස්ථාවේ ඉතාම කලාතුරකින් තමයි ඉස්සට අඩු කෙනෙක් පැවිදි වෙන්නේ. ඒකත් කරදරයි. මොකද උනාට පස්සේ ලිංගික අපචාරට ලක් වෙනවා. ඉතින් ඒ නිසා වැඩිමහල්ලා පැවිදි වුණාට පස්සේ බුද්ධ පබ්බජිතෝ කියලා කියන්නේ. වෘද පබ්බජිත. ඒකට මොන જાතියෙන්වත් කැමෙන් හෝ ඉන්දියා සංගරත් තේරෙන්නේ නැහැ. මොකද ඇටුවම් බහැලා ඇට හයි වෙලානේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ලොකු සංස්ත්‍රේම් කිව්වලු ඔය නමලා ඌව කරන්න කියලා ඔය ඊලන්දාරිගෙන් ගුටි කනවා කිය. ඔය ඊලන්දාරි පහේ මහාන කරගෙන තනි වේලා කන්න දීලා ඊට පස්සේ තමයි ලොකු සංස්ත්‍ර උදේ වරුවේ දෙවේලා හරි කාලා හිටපල්ලයි කියන එක හැදුවේ. ඒක නිසා උත්සාහ කරා ඊට පස්සේ එක වේලට යන්න හරි ගියේ නෑ. මේ චිකරියත් හරි වෙන්නේ. අනිත් එක මේ ඇති වෙන කාම දනවන හිතවිලි පිළිබඳව මොකක්වත්ම උත්තරයක් නැහැ. නැතුව නෙමෙයි. තියෙන උත්තරයක් ඒ කවුරුත් දන්නේ මේ ආහාරෙ මෙතන දාපවතින්නේ කියලා. ගන්න ආහාර පුළුවන් තරම් රළු ආහාර ගන්න. පුළුවන් තරම් ගොඩක් ෆයිබර් වැඩි වෙන්න ගන්න. සීනි, කිරිපිටි, ඒ වගේ දේවල් ගත්ත ගමන් ඉතින් කාමම් තල කරවන්දි ආඩති කියලා කියන දෙමළෙක්. ඔලුවට ගහලා කාමේ ඉතින් කාලු කුමාර දිෂ්ටියයි කාලු කුමාරි දිෂ්ටියයි තමයි. හැමදාම තොවිල් තමයි. ඉතින් ඒක මේ හිරගෙදරකට දාලා බේරන්න බෑ. දඬුවම් ක්‍රමයෙන් විසඳන්න බෑ. නමුත් දඬුවම් නැතුව කරන්නත් බෑ. මොකද ඒ වගේ ඒකටම බැහැවිච්ච මිනිස්සු ඉන්නවා. ඉතින් ඒකේ අනිත් පැත්ත හරවනවා කිව්වම මේක පුද්ගලිකව තමන් කරන දෙයක්ද නැත්නම් සමාජයක් වශයෙන් කට්ටිය මේකතු වෙලා වෙදකමට වැඩිය හොඳ හොඳයිද කියලා හිතන එකදී 아무තු පරිවර්තන යුගයක් අද තියෙන්නේ අපිට හම්බ වෙලා. මොකද මුළු සමාජෙම මේ තාක්ෂණ ජීවණත් එක්ක කාමයට ගියා. අවුරුදු 200ක් ගියා. අවුරුදු 200ක් ගිහිල්ලා ඒකේ ප්‍රසිද්ධ වෙච්ච රටවල් ටික තමයි යුරෝපයයි ඇමරිකාවයි එංගලන්තයයි මේ ජපානයේ. අන්තිම තාක්ෂණින් ගිහිලට ගියා. ජපානයේ දැන් කිසිම කෙනෙක් අත්තම මුත්තම කියන්නේ පිළිගන්නේ නැහැ. රට බොහොම දියුණුයි. ඒ වුණාට මේ මිනිස්සු දන්න පැහැදිලි පිරිහීමක් කියලා. යුරෝපයේ මේ ඉතාලි වගේ රටක අවුරුදු 40ක් මතක තියෙන අත්තම්ම කෙනෙක් කියනවලු අවුරුදු 40 ඉඳලා කොච්චර ආචාර ධර්ම තිබුණාද කියලා ඉතාලියේ. අද මොකක්වත් නැහැ. අද කසාද මැතු ගෑණියන්ට ගහගෙන පාරේ යන්න බෑ. ඒ තරම්ම බලපෑම් කරනවා. ඉතින් ඒක කරනකොට හැබැයි ඉතාලිය අගමැතිතුමා කියලා තිබුණා. දැන් අවුරුදු 11කට විතර ඉස්සෙල්ලා ටික කාලයක් ගිහ ලෝක එපා වෙයි කියලා. ඔලින්ගිකත් එපා වෙයි කියලා. ඉතින් මං හිතුවේවත් නෑ මං හිතුවේ කියන්නේ ඕක ඉවර වෙන්නේ නෑ නේ බලල්ලු මී වල්ලන එක ඉවර වෙන්නේ නෑ බලල්ලු මී කිරි කන එක ඉවර වෙන්නේ නෑ නේ ලිංගික ශක්තිය ලිංගික ලිංගිකත්වය අඩු වෙයි කියලා දැන් සුමාන දෙකට විතර ඉසල කිව්වා ඇමරිකාවේ තරුණ තරුණියෝ දැන් කාම සේවනයේ යෙදෙන්නේ නෑ කියලා උන්ට කේපා වෙලා දැන්. දේ ඉඳලා හැන්ද වෙනකන් ඒක පේන නිසා අපිට වගේ ඒක දැක්කහම ওই පාරයිනේ එළුවේලි ගෑණියෙක් හිටියන තෙළුවේලි පින්තූරය තිබ්බ කියලා ඒ ඒක නැත්තම් තමයි පුදුම. කොල්ලෙක් කෙල්ලෙක් කතා අල්ලගෙන ගියාට කිස් කරලා කවුරක්වත්ම ගණන් ගන්නෑ. කොල්ලෙ කොල්ලෙක් ගැට ඇල්ලුවා නම් ඉඳලා ඉවරයි. සමලිංගික ආසාව. කෙල්ලෙ කෙල්ලෙක් එක්ක හිටියොත් කට කතාපත් වුණා ඉන්න බෑ. ඒ නිසා අපි යනකොට ඇබිත් එක්කන ගහන ගියොත් විනාසයි. ඒක පැහැදිලිවම දකින්නේ සමලිංගික ආස්වාද කියලා. ඒක දැන් ලංකාවෙත් තියෙනවා. තරුණ ළමයි කන ගහන ගියොත් හාමුදුරුවෝ ඇබිත්‍යා තමයි. ඉතින් ඒක නිසා ඒ බටහිර ලෝකයේ ඇත්තට බලනකොට ඉතාලිය වගේ රටවල් වල ඒ කියපු ජනාධිපති කියපු එක ඇත්ත වෙන්නේ නැති. ඒ මිනිස්සුන්ට දැන් ඒකේ නේ රිලවුන්ට කාමාචාර නැහැනේ. ප්‍රශ්නකුත් නැහැනේ. රිලව් කියන්නේ නැහැනේ රිලව් ඇඳුම් අඳින්න ඕනේ කියලා. රිලව් ඉන්න ඕනේ සායකට. කක්කපැත්තේ ලී දාගෙන ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ ලිංගික හැසිරෙනකොට අනිත් ළමයින්ට අයින් වෙන්න කියන්නේත් නැහනේ. පොඩි පැටවුන්ට පැලලෑන්න ඕනේ උඹලට කියලා. ප්‍රශ්නයක් නැහැ. මේක මිනිස්සයා ශිෂ්ටාචාරය ඒක හදාගත්තට පස්සේ කසාද කියන මගුලක්. ඊට පස්සේ තින් ටිකට මොක තමයි තියෙන්නේ. ඉතින් මේ සමාජයේ පවතින ආ වූ පෞල් බන්ධනය භ්‍රමචර්ය රකින්න වරණ්‍යගත සංඝයාට කොහොමද බලපාන්නේ? සංඝයා දැනගන්න ඕනේ ඉන්දියා සංවරය සහ ආහාරේ මත්ඤ්‍යතාවය. ඒකෙන් ආහාර මත්ඤ්‍යතාවය කියන එක බුදුරජාණන් වහන්සේගේ 15 ධර්මෙන් එකක්. බුදු ගුණයක්. Taman කන ආහාරයේ වෙන කිසිම බෙහෙතකින් යන්නේ නැතුව ආහාරයෙන් යැපෙන්න කොහොමද ආහාරය සකස් කරගන්නේ? ආහාරයෙන් පිට මොන බෙහෙත ගත්තත් ඉල්ලගෙන වහ කෑවා. අනිත් එක ඒ ඒ බෙහෙත දිගටම දෙන්නේ දිගින් දිගට දිගින් දිගට බෙහෙත් බොන්න. ඒ නිසා පුළුවන් තරම් හදා ගන්න ඕනේ ආහාරය බෙහෙතක් කරගන්න බෙහෙතක් ආහාරයක් කරගන්න නැත්නම් ආහාරයට නොගැලපෙන දේවල් බෙහෙත් වලට ගන්න එපා. සිංහල වන ඖෂධ කියන්නේ ඔක්කොම ආහාර වලට ගන්න දේවල්. ඒක මේ විසවීමක් වෙන්නේ බටහිර තාක්ෂණය ඒක ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක ඔක්කොම එක්ස්ට්‍රැක්ට්ස් ගන්න පටන් ගත්තා. ඔක්කොම සාරය අරගෙන ඔක්කොම අපි වම තමයි. සාරය අරගෙන ඒක විතරක් දෙනවා. ඒකල ඒකට කාසිනෝජිනික් ටිකක් දානවා. මොකද ඒක නරක නොවි තියාගන්න. ගත් එකයි ඉවරයි. බේතක් ගත්ත එක සදාසොත්ටි. ඉතින් පුළුවන් තරම් සංඝයා බලා ගන්න ඕනේ. පින්න පාතේ බෙදන්නේ කවුරු හරි ගමේ ගියාට පස්සේ ඒකෙන් යැපියන් ඉන්හිහාට පූති මුත්ත බේසජ්ජය ඇර මෙන්න මොනම දෙයක්වත් ගන්න නැතුව. ඉතින් ඒක ඇත්තටම අද මේ ප්‍රසිද්ධිය කියන්න බැරි තරමට ප්‍රසිද්ධිය කියන්න බැරි තරමට මේක මේ ගුඩ දෙයක් බාටපත් වෙලා. කිව්වොත් එහෙම ඒක නිකන් අද පවතින සමාජ ක්‍රමයට වැරදි දෙයක් වාගේ. ඒක නිකන් ගොරකෙක් වෙනවා. ඔක්කොටම තියෙන මෙඩිකල් රිපෝට් එකක්. ඔක්කොම තියෙන්න ඕනේ මේ ක්ලිනික් කාඩ් එකක්. පිස්සන් කොටවර කාඩ් එකක් තියෙන්න ඕනේ. මේ තරමටම අපි හීන දින වෙලා තියෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරය කියන කනකොට ප්‍රමාණය දන්නේ ඒ වගේම භෝජනේ මට්ටඤ්‍යතාවය දන්නේ. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ ඔය සම්භාවන විද්‍යාව හැම පොතකම මුලින්ම සඳහන් කරලා තිනවා ශරීරයත් එක්ක යාළුලා ශරීරින් එන සංඥාවල් අඳුරගන්න දෙවැන්නේකට කියන්න එපා. දෙවැන්නේකට කියවපු ගමන් ඔය Brahmacharya කියන එක බාහිර සාසනය කියන වගේ තමයි උන් හදාගෙන තියෙන්නේ. උන් කියන්නේ මේකට මේ භවිත කරන්න ඕනේ, මේ මේ එක්ස්පෙරිමන්ට් එක කරන්න ඕනේ, මේ වෛද්‍ය පරීක්ෂණය කරන්න ඕනේ කියලා අරු හූරලා දානවා. හැම ගහනවා. ඔය එකෙකුට තේරෙන්නේ නැහැ. බලන්න අවුරුදු 10 යනකොට ඔයද කියන ඔක්කොම බොරු කරනවා. අර බිස් බීජ නිසා මේ ලෙඩේ ආවේ මේ ඔක්කොම බොරු. ඊයේ තව සාපු අර දෙන්න කතා කරලා කියනවා මේ භාවනා කරනකොට සියලුම රෝග තනි කියලා. ඒක මම දැන් අරගෙන කියවනවා. මම තුන් හතර දෙනෙකුට දුන්නා. මොකක්වත් එපා. මේක විශ්වාස කරපන්. තමන් කරන දේ වතපිළිවෙත කරපන්. භාවනා කරපන්. ලෙඩ යනවා. මේ නම් කරපු නැති ලෙඩ නැති වෙන්නේ. නමවත් දන්නේ නැහැ. දැන් පිට මේ මේ එක්ස්පෙරිමන්ට් වලට ගියාම ලිරිට නමක් නැහැ. නමක් දාපු ගමන් ඒකට හරියන දොස්තර කෙනෙක් හැදෙනවා. ඒකට හරියන ඩිපාර්ට්මන්ට් එකක් හැදෙනවා. ඒකට හරියන යුනිවර්සිටි ෆැකල්ටි එකක් හැදෙනවා. වවාගෙන කනවා. ඊට පස්සේ ලෙඩේ හොයාගත්ත එකාට නමක් දෙනවා. පාකින්සන් ඩිසීස් සනම්මනම් කියලා මුගේ අම්මගේ රෙද්දක් කතා කරන්නේ. මෙලෝ දෙයක් නෑ ඒ ලෙඩේට කියලා විශේෂ රෝග ලක්ෂණයක් නෑ. අරෙන් තියෙන මෙහෙන් තියෙන රෝග ලක්ෂණ ටික ගාලා කොත්තුරු ටික ඇහුවාගේ නමක් දානවා. මේක මේක චිකන් ගුන්නියා කියනවා. මේක ඩෙන්ගු කියනවා. ඒ ලෙඩේ මොකද්ද? ඉහිකකම බඩ එකක්මයි තුන හතරක් එකතු කරලා මේ තුන තිබ්බනම් අහවල් ලෙඩේ කියලා. ඊට පස්සේ වෙන බේතක් හදලා ඇමරිකාවේ ආර්ථිකය වැටෙද්දී ඔය මේ මේ චිකන් ගුන්නේ ආපෙලාදී ඒ හදන කම්පැනි ආර්ථිකය 100%කින් නැග්ගා. ඌ තමයි ජෝර්ජ් බුෂ්ව අගමැති කෙරුවේ. පාඩු නැනේ. අච්චර ගණක් හම්බ වෙනවා නම් සල්ලි වලින්. මුළු ලෝකෙම බෙහෙත් එක්ක මොකද අරෙන් පණිවිඩයක් හරියා මේක මානව නැතුණු විජහට බෙහෙත් බිප්පෙව් කියලා. ඒක පාමසිකවත් බෙහෙත් නැහැ. ඔක්කොම විකුණනවා. මේ තමන්ගේ ආහාර ටික හරියට පාවිච්චි කරන්න දන්නේ නැති නිසා මේ වගේම ඉන්ද්‍රිය සංවරය කරගන්න දන්නේ නැත්නම් අපි එක එක විද්‍යාවන් වලට යන්න මේ ඔක්කොම ඒ ඔක්කොම සම්පින්දනය කරලා තමයි මහානකම හදලා තියෙන බුදුදහම හන්සේ සිව්පස්සේ පමණයි. සිව්පස්යෙන් ඔක්කොම යැපෙනවා. ඉතින් ඒක විශ්වාස නැතිකම තමයි මේ සිව්පසයෙන් කරගන්න බෑ. ඉන් එහාට ඕන කියන එක තමයි කියන්නේ බුදුන් කෙරේ සද්ධාව නැහැ. ධර්ම කෙරේ සද්ධාව නැහැ. සංඝයා කෙරේ සද්ධාව නැහැ. සීලෙ නැහැ. ඉතින් ඒක හරියට මේ මේ මේ බුද්ධ ධම්ම සංඝ සංඝයා සීලේ නැහැ කියන එක හරියට පෞකාරයට ගල් ගැහිමක් වගේ වෙනවා. මොකද මේ මේ මුළු ධර්මය හැමෝටම හරියන්නේ. ඒකට සෑහෙන ප්‍රතිශක්තියක්, සෑහෙන පෞරුෂත්වයක් තියෙන කෙනෙකුට තමයි මේ සිව්පසයෙන් යැපිලා සන්තෝෂ වෙලා ඉන්න පුළුවන්. අනිත ඔක්කොටම හිතන්නේ එක්ක මට අසාධාරණයක් කළා දෙනවා නැත්නම් මට අවශ්‍ය දේ ලැබුණේ ලැබිච්ච දේ ප්‍රමාණයට ලැබුණේ වෙලාවට ලැබුණේ ඉතින් කචු කුචු කචු කුචු කචු කුචු අන්තිම ලැජ්ජයි මානකමට. මානකමට කිසිම දෙයක් නැහැ මේ ලැබිච්ච දේ යැපෙන්න ඕනේ. ඒක නිකන් කපුවෙක් වෙන්න කියලා කියනවා. කපුකම හරියනකන් දෙපැත්තම සන්තෝෂ කරගෙන ඉන්න එකයි තියෙන්නේ. මොර මාළු කා කපුවා වඳුරු මාළු කා කපුවා දුන්නු දෙයක් කා කපුවා තෝපන රක ගංග කපුවා කියලා කතාවක් තියෙනවා කපුකම් කරනවා නම් ඉල්ලන්න යන්න ඒවා. ඒකෙදට ගියාම එහෙම ගහලා එළවනවා මෙහෙමුත් ගහලා එළවනවා දෙක ගැට ගැහුවට පස්සේ ඌට ගාන හම්බ වෙනවා එතකන් ඉන්න එකයි තියෙන්නේ අන්න ඒ වගේ මානකමේ මේක මේ ඇත්තටම මේ ඔය ඔය කියන ධර්ම ගියන්න ගැලපෙන්නේ නැහැ ගියන්න ගණ්ඩ හේතුවක් නැහැ මොකද ඒගොල්ලෝ ඉන්නේ තාම කාම භෝගී <coughs> එතකොට ඒ කියන්නේ ඉඳුරන් සංවර කරන්න ඕනේ නැහැ මොකටේ පිනවණ්ඩයි ඕන කරන්නේ තා පිනවණ්ඩ බඩු මදි වෙලා තියෙන්නේ ඒතර භෝජනේ මත්තන්ජිතාවේ නෙවෙයි බ්‍රෙක්ෆාස්ට් පාටි තියෙනවා, ලන්ච් පාටි තියෙනවා, ඩිනර් පාටි තියෙනවා, ඊවිනිං පාටි තියෙනවා. හැම වෙලාවෙම පාටි එනවා. දුවට කාලා බිල මේ සිංගප්පූරුවේ වැසියෝ කැමරට බීමට රුසියෝ කියලා සිංගප්පූරුවට යන්න ඕනේ වෙලාවක හෝටල් අරගෙන පාර මැද තියාන කනවම තමයි වැඩි. දිග්ගටම කනවා. පැය 24ම කනවා. පුදුමාකාර කැම જાතියි. ඉන්දියාවෙත් ගිහිල්ලා බලන කෝච්චි කරන ගලා බ්‍රාහ්මණ පවුලක් එම වාඩිනොත් වාඩි වෙන්නේ මේ වගේ කෝච්චි උඩ <coughs> උසගන් ක්ලාස් යන්නේ කැම විභාජන තියාගන්න වටේට වැඩේම කනවා. එන මාතයි. එච්චරම සුදුම සුදු පාටයි මිනිස්සු. කන එකමයි වැඩි. මූ හිතන්නේ ඒක තමයි මේ ලොකු දෙය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ එක වේලක් නැත්නම් විකාල භෝජන නතර කරන එක මොන්නම ක්‍රමිකවත් වෙස්ට් එකට කියලා දෙන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ මේ ඉතාලි කෑම නැත්නම් අර කෑම නැත්නම් මේ කෑම නැත්නම් කෑම රස බලනවත් වෙලාවක් නැහැ මේ තනි වෙලා කාපුවා. හොඳම වේල රෑනේ ඒකනේ. ඉතින් රෑ එක නැති වුණාට පස්සේ කියන ලස්සන ලුයාගෙන කන එක ඒක නැති වුණාට පස්සේ වැඩන්නේ නැහැ. මේ කාපි වෙන වැඩක් කරන නඩ ගොඩක් කරන වත් කන එක විතරනේ කරන්නේ ඒකවත් කරන්න දෙන්නේ නැහැ කියලා කැමති වෙන්නේ නැහැ. නැත් ඒකට තමයි පෞරුෂත්ව ඕන කරන්නේ භාවනාවේදී ඉදිරියට යනවනම් අනිවාර්යයෙන් මේකේ නඩ තේරෙනවා මේ ආජීවය සකස් කරගන්න එක ඉන්ද්‍රිය দমনයේ සහ බාහිර මත්ඤ්‍යතාවය සකස් කරගන්නවා කියනකොට මේකෙන් පුදුමාකාර පණිවිඩයක් යනවා මේ නිහඬ බණක් යනවා සමාජයට. ඒක නෑ මේ ලතාපි බඹරෝ පුප්පං වන්න ගණ්ඩං කන්දං විහෙට්ටයන් ඒවා මොකද මුනි චරෝ මොකද කියන්නේ පලේති රසමාදාය ඒවා ඈ පලේති රසමාදාය පරේ පලේති රසමාදාය ඒවා චරං මොනි මුනි ඒවං ගාමේ මුනිචරේ මුනිචරේ මලක තියෙන වර්ණය සහ ගන්ධය paludu නොකර වන්න ගණ්ඩා විහෙට්ටයන් ඒකේ පැණි ටිකයි පරාග ටිකයි අරගෙන මීමැස්සා මෙච්චර ලස්සන මීමැස් පොදියක් බඳිනවා වගේ මොණිවරයා ඵලේති රසමාදාය ඒ විකේ ගැමියන්ගෙන් කී ටිකක් අරගෙන කාලා ලස්සන ජීවිතයක් ගත කරා. ඒ හිඟා කන මොණිවරයා ගැමියන්ටත් වැඩිය විවේකීව සතුටින් ගත කරනවා. ගැමියෝ කොයි වෙලාවෙත් මදි ගතිය තියාගෙන හේන් කොටනවා වැඩ. ඒකෙන් තමයි ගන්නෙ පොඩ්ඩක් ගිහලා පින්න පාතින්. ජොලිය ඉන්නවා. ඒක ඒ කරන්න අමාරුයි කියලා කියනවා. අර භාවනාවේ ඇතුළත පිරිච්ච ගතිය නැති කෙනාට කරන්න බෑ. එයාට වෙලා තියෙන අර ඇතුළේ පිච්චගතිය නැති නිසා ලබන ප්‍රත්‍යයේ සුඛෝපභෝගීත්වය තමයි යා බලන්නේ. ඒ ලබන කෙනාට සුඛෝපභෝගීත්වය ලබන කෙනාට ලබන කෙනා දකින්නකොට මෙයාට ඊර්ෂ්‍යාව පහළ වෙනවා. එයි මේ අපි ඔක්කොම එකනේ අයි මට දෙන්නේ නැත්තේ. ඇයි අරුන්ට විතරක් දෙන්නේ? මට දීපන් කියලා අර කර්මේ සහ කර්ම වලේ පිළිගන්න කැමති නෑ. අසෝලාට දෙනවනම් මටත් ඕනේ. කියලා එහෙම නැත්නම් අසුරට මට ලැබුණට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම පෙරල් පින. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අසුරට මට වැඩිය වෙන්න බෑ. ඉතින් ඒක වැඩියම තියෙන සංඝයාත. ඒක වැඩියම තියෙන ඇත්තම කියනවා නම් මෙහෙණින්නාන්සලා අතර. ගොඩක්ම තියෙන ඒගොල්ල අතර. මොනම දෙයක්වත් තියෙන්න බෑ. කෙහෙල්වරියක් දෙනවා නම් මුදුන් ඇවරීම මට ඕන. ආයෙ පල්ලේ ඇවරිය වලින් බෑ. වතුර අල්ලනවා ඉස්ලාම අපිට අල්ලන්න ඕන. ඉතින් ඒක කෙරුවට පස්සේ මේ මිනිස්සු ආහාරයක් තියෙන එකයි. ඒක නිසා හරි අමාරුයි. මේ කියන දේ කරගන්න අමාරුයි. ඒකට සෑහෙන්න මහන්සි වෙච්ච මිනිස්සුත් තමයි මම. මොකද දවසට 5 වේලක් කාලවත් ඇති වෙන්නේ නැති જાති වික්කන. පුදුමාකාර කෑමක් කන්න ඕනේ මට. ඒ නිසා අම්මා පැවිදි වෙනාට අකමැතුනේ වෙන මොකක්වත්ම නිසා නෙවෙයි. අනේමට රැයට කන්න නැතුව කොහොමද ඉන්න පුළුවන්ද කියලා. වෙන මොකක්වත් නැහැ. අම්මා නැතුව ඇත්තටම අවුරුදු 29ක් යනකම් කවදාකවත් ගෙදරින් පිට බුදිලා නැහැ එක රැයක්වත් මම. 25 වෙනකම්. යුනිවර්සිටි මහයිලු පළම යන්න ගියාම මූණේ මූණ බලාගත්තා කොහොමද පිටගෙදර ගිහිල්ලා ඉන්නේ කවදාකවත් පිට ඉඳලා නැහැ ඊට පස්සේ මේ මං යුනිවර්සිටි ඉඳලා ආවට පස්සේ මාස දෙකක් විතර හිටියා ඉතින් බත් එක බෙදලා දීලා බත් කන ගමන් අම්මා අඬනවා මට හැමදාම රැයට බත් එක්ක කනකොට උඹ මතක් වෙනවා උඹට ඇති වෙන්න කන්න හම්බ වෙනවා කියලා මම දාලා බුදිය ගත්ත වෙලාවල් තියෙනවා මං කව අම්මට පිස්සු මම මේ ස්ටුඩන්ට්ස් අබෝඩන් උනාම තමයි අන්තිමට කන්නේ මම පැලෙන්න කනවා බය වෙන්න දෙයක් නැහැ මට මේ කොහෙන්ද මට සල්ලි ගන්නෙත් නැහැ ස්ටුඩන්ට්ස් අබෝඩන් කියලා මං ගියපු රුපියල් 540ක් ගෙව්වා ආපහු මට සෙනෙට් එකෙන් ඊට පස්සේ මම තමයි කෑම බලන්න ඒ පෙර අම්මෝ ඇති මට ඒක අහන්න අමෝ ඊට පස්සේ පැවිදි වෙන්න හදනකොට තිබුණේ එකම බය උඹලා වගේ ඊලන්දාරියට රැයට නොකා ඉන්න හොඳ නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. නිවන් දැක්ක ප්‍රශ්නයක් නැහැ. ඒක ඕනේ නැහැ. ඒක වෙනම දෙයක්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉච්චරයි ප්‍රශ්නේ. අන්න එහෙම තමයි අපේ අතර සම්බන්ධතාවය පවත්වන්නේ මේ කැම වේලින් කරලා තියෙන අපි කොච්චර වාල් වෙලා තියෙනවද කියලා බලනවා නම් අද මේ බත් බඩ වියත රැකගන්න මිනිස්සේ කොච්චර අතිකාර සේවාවල් කරනවද කියලා බලන්න. කොච්චර ගංගෙවල් අතහැරලා යනවද කියලා බලන්න. කොච්චර රට රාජ්‍ය අතහැරලා යනවද කියලා බලාගන්න මේ බඩ වියත රකින්න. ඒකට නම් ඇත්තට ඔච්චර යන්න ඕනේ නැහැ. ඒකේ තියෙන සෝබනේ. ඒකේ තියෙන මේ මවාපෑම කරන්න තැන් තැන් වල ගිහිල්ලා හම්බ කරන කනවා තමන් උපන් භූමියේ නැති වෙනවා. පවුලත් එක්ක ඉන්න ගතිය නැති වෙනවා. බඩරසාව. ඉතින් ඒක නිකන් මං කියන්නේ පවුලත් එක්ක ඉන්න ඕනේ ගමේ ඉන්න ඕනේ කියලා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. ඒ තරමට මිනිස්සු නාස්ලනියව දාගත්ත මීහරකෙක් වගේ ඇදගෙන යන හැටි. ඉතින් ඒ ඔක්කොම තියෙද්දි රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුනක ඉඳලා පාත්‍රයක් අතට යන පාරට බැහැලා ඇටේරියා කොළ ටිකක් උඩ බුදියාගෙන පින්ඳ පාත කරගෙන යපිලා සුවසේ නිදා ගන්නන් අතර මමත් කෙනෙක් කියලා බුදුරජාන්සේ කියන්නේ නිහඬ බණක් නේ. කියන්න ඕන එකක් නෙවෙයිනේ. මම රජගෙදර හිටියා වගේම සතුටින් ඉන්නවා. මොකද අර දනිය ගෝපාල සූත්‍රයේ තියෙනවා මම මගේ හිත වරත්තු ඇවිදින්නේ ඒ නිසා මට විශ්වාසයි මගේ හිත. මම සුවසේ නිදා ගන්න. දණී ගෝපාල කියනවා මගේ ගෑණි මට විශ්වාසයි ඒකේ මෛත්‍රික පුසින නිසා ඇඳරත් වෙලා තියෙනවා. බහැපම් බුදු ඇස්ස ඕන තරම මම බය නැහැ කියලා. බුදුන් කියනවා මගේ හිත කවදාකවත් පිට යන්නේ මට විශ්වාසයක් තියෙන නිසා බහැපම් බුදු ඇස්ස ඕන තරමක් මම බය නැහැ කියලා. ඉතින් ඒක හදාගන්න නැතුව මේ බාහිරය හදන්න ගියාම මේ Brahmacharyen මෙපිට ඒ කියන්නේ මේ සම ලිංගික සේවනයේ මෙපිට තියෙන රසය තමයි අපිට ආහාරයේ ඒ වගේ ඉඳුරම් පිනවීම. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මුළු මිනිස්යාගේ සම්පූර්ණ හැසිරීම කිව්වස් කෙලින්ම ලිංගිකයි කියලා. අපේ මුළු හැසිරීමම ලිංගිකයි ඕන කෙනෙක්. අතන අතපය දිගාරින කචනක් කතා කරන්නේ හිතන්නේ ඔක්කොම ලිංගිකත්ව වෙනුවෙන් කියලා. බුදුජානකගේ නෙවෙයි කිව්වේ ඉන්ද්‍රිය බද්ධයි කියලා. සෙක්ෂුවල් කිව්වේ නෑ සෙන්ෂුවල් කියලා කිව්වා. ඒක තමයි ඔය ඉන්දිය සංවරය කියලා කියන්නේ. ඒක මේ ඉන්දිය සංවරය වැටිලා තියෙන තැන දැක්කොත් බයලජ්ජාව ඉන්දිය සංවරය සහ සීලය කියලා තමයි මේ සම්පජඤ්ඤ සූත්‍රයේ තියෙන. සතිය බයලජ්ජාව සත්සම්පජඤ්ඤේ බයලජ්ජාව ඉන්දිය සංවරය සහ සීලය. දැන් අපිට බුද්ධහම ගණන්නේ සීලෙන් පස්සේ සමාධිය සහ ප්‍රඥාවේදී තමයි ඉන්දිය සංවරය මේ මේ සති සම්පජඤ්ඤය ලැබෙන්නේ. ඒක සම්පූර්ණ අනිත් පැත්ත දාලා තියෙන්නේ. සති සම්පජඤ්ඤය තියෙන කෙනාට විතරයි බයලජ්ජාව ඉන්දිය සංවර සීලයේ තියෙන. අපිට කියන්නේ එන්නේ ඉස්සලා සිල්වන්ත වෙලා පස්සේ භාවනා කරලා සති සම්පජඤ්ඤය වඩන්නේ කියලා. ඒ පටලැවිල්ලේදී අර සති සම්පජඤ්ඤය මේ සියල්ලම හැදෙනවා කියන එක ධර්මයට දාලා සීලයෙන් මේ ටික හදලා පස්සේ සති සම්පජඤ්ඤය වඩන්න ඕන කියන එක බුද්ධ ආගමට දාලා ඒ ටික තමයි අද උගන්වන්නේ. ඒකම තමයි මේකෙත් තියෙන්නේ. Brahmacharya කියන කොට එක තමයි ධර්මයකට දාලා. ඒක නිසා මේ පටලැවිල්ල තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ නිර්වෝල් භාවය ඇති කරගන්න කොච්චර කල්යයිද කියලා කවදාකවත් කාගත් දොසක් නම් දකින්න එපා. කවදාකවත් බගතුවක් නම් වෙන්නේ තමන් ගැනම දාලා බලන්න අපි මේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් මේ සෙල්ලම් ටික ෂට මායාවි සේරම දාන්නේ ඔය විකෘතියට තමයි. ඒක නැතුව ඍජු භාවයේ අජ්ජවංච ලජ්ජවංච කියන தත්තෙට එන්න ඒක ලේසි නෑ. අවංකව Tamanට අවශ්‍ය දේ කියලා කරන එක යටදී වුණත් කමක් නැහැ. කියලා කරන මට්ටමට එනවයි කිව්වහම ඒක පුදුමාකාර දෙයක්. ඒකට හිත හැදෙනවනම් ඒකට සූදානම් ශරීරය හැදෙනවනම් මේ සමාජයේ කිසිම ප්‍රශ්නයක් නැහැ ස්වර්ගයක්. අද ඒක නෙවෙයි තියෙන්නේ. අර තමන්ගේ ආසාවල් ඉස්ස කරගන්න දහසකුත් ෂටමායාවී ගති දානවා. දැම්මට පස්සේ මේ sannivedanaye upset යනවා. සමග්ගානන් තපෝසුකෝ නැහැ. සමගිය තපස් රකින්නේ අවුලක් ඇති වෙනවා. එහෙම තපස් රකින්න සමගි වෙන ගොඩාක් ඕනේ නැහැ කියලා ජපන කියනවා පස් දිනක් හිටියොත් ඇති ඒ මහරියට අවංකව කරන පස් දිනක් හිටියොත් ඇති කියලා ඒ කනකාරික ධර්මපාලතුමා කියලා තමයි මැරුණේ. මට සංඥා ප්‍රශ්නමක් හිටියනම් ඇති කියලා. ලැබුණේ නැහැ. ඒ නිසා පිච්චුවාට පස්සේ අලු ටිකවත් ලංකාවට ගෙනියන්න එපයි කිව්වා ගුණමකු જાතියක් ඉන්නේ කියලා ලංකාවේ. ඔය අනකාර දඬුවමත් අපි පිළිම හැදුවට තාප කළා මැරුවේ. මගේ පුච්චපු අලු ටිකවත් ගෙනියන්න එපා ලංකාවට. මම මෙච්චර බූදලි වේදම් කළා කෙරුවට මේ ලංකාව මිනිස්සු සැලකුවේ නැහැ කියලා. තේරෙන්නේ නැහැ ඉතින්. පස් දිනාගෙන් එකෙක් වෙන්න බැරි නෝ අඩුවානේ ධර්මපාලට. උදාහරණ පස් දිනාගෙන් එකෙක්ව මම කියලා කියාගන්න බැරි වුණා. ඒක නිසා පිටින් පස් දිනේක වරණ ගියට හරියන්නේ නැහැ. එක එක්කෙනෙක් තම තමන්ගේ මේ කටයුතු කරනකොට මේ ආහාර මත්වඤ්‍යතාවයයි ඉන්දිය සංවරයයි කියන එක හොඳටම තමන් සමගියව භක්මචරි දකින්න අනික් කටියෙන් අහගන්න. පිටකයින්වත් අහන්න යන්න එපා ෆුඩ් ස්පෙෂලිස්ට්ලාගෙන් හරි මේ බ්‍රහ්ම ලෝකෙන් හරි අහන්න යන්න ඕනේ. තමන් ළඟ ඉන්න කට්ටෙන් අතර සමගිය ඇති වෙනවා නම් සමගියට ඇති වෙන ප්‍රධාන කාරණා දෙකක් තමයි ඔය ඉන්දිය සංවරය. මොකද්ද ඔය ඉන්දිය සංවරය නෙවෙයි. ඉන්දියසෝ අබුත් ගුත්තද්්වාර භාවේ වැසූ දොර ඇති බව ඉන්ද්‍රයන් පිළිබඳව වැසූ දොර ඇති බව එහෙම නැත්නම් ඉබ්බෙක් වගේ හදිසියක් වෙනකොට ඒක පාරට ඇතුළට ගන්න පුළුවන්කම අඳුපුප්පන්න යන්නේ නැතුව ඇතුළට ගන්න පුළුවන්කම තියෙනවා ඕනෙම සමාජික ඕනෙම සභාවක ගන්න තීන්දුවට තීන්දුවකට එළඹෙන්න පුළුවන්. මේක එක නැයිලා යාරක මේක මේක මේක පොඩි පොඩි දේවල් දාලා තීන්දුව පමා වෙන්නේ කරගෙන යන්න පුළුවන්. ඒකට සභාවක් මෙහෙවන්න පුළුවන්. ඉතින් එහෙම තමයි ඔය පස් දිනක් ඕනයි කියලා කියන්නේ. අතුරට මිච්ච පස් දිනක් ඉන්නවා නම් මේ මුළු ලෝකෙම නතු කර දෙයි. ඒක නිසා ඒකත් බැරි නම් සත්‍ය ලැබේත නිපකං සායං සමදින් සද්දි විහාර භූමින් කියලා කියලා තමයි. ඉතින් ලැබෙයි නම් එවැනි නිපක වූ සද්දි විහාරකයක් ඇත්ත එක්ක යන්නේ කියලා තියෙනවා නැත්නම් තනි වේ තනි කඟ වේනගේ තනි අග වගේ තමන්ගේ වැඩක් බලන්න පැත්තකට වෙන්න තියෙනවා. ඒ නිසා මේක තමන් භාවනා කරපු එකට යාරකෝදුවක් කරගන්න. භාවනා හරිනම් තමන්ට එන්න එන්න එන්න ආහාරය යැපෙන්න පුළුවන් වෙයි. ඉඳුරන් පිළිබඳව කිපෙන්නේ අනික කර කියා පාණ්ඩයක් නැහැ. අකුලගෙන ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මම කැමති මෙතනින් නතර වෙන්න විවෘත සාකච්ඡාවට දුර විවෘත කරන්න. ඒ කමතහන් වෙලාවේ කියන දෙයක් අහුන් දෙයක් ගැන පොඩි දැනුවත් දැනගන්න කැමති ගානන. එතෙන්දී සදානක් වුණා මේ වුණා මේ ඒ කියන්නේ සාමාන්‍ය සතිය වගේ දෙයක් පුරුදු කරපු නැති කෙනෙක් හිත අරමුණෙන් අරමුණට පැන පැන ඉඳලා ඒ වල්මත් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මේක පුරුදු කරන්න ගත්තාම මුලදී අර මූලික කමටහන ගැන අපේක්ෂාවක් තිබුණට කාලයක් යනකොට ආපහු මූලික කම දෙයක් අපකමටහන ගැන අපේක්ෂාවක් නැතුව අරමුණින් අරමුණට පැන පැන යන එක බලාගෙන ඉන්නවා කියලා. එතකොට ওই දෙක අතර වෙනස තියෙන්නේ අර මුලින් accounts නැහැ දෙවැනි අවස්ථාවේදී accounts තියෙනවා කියලා. ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ ගිරවයි මයිනයි හදනකොට ගිරව කූඩු වැටුවොත් ඒකාන්තෙම යනවා ඉන්නේ නැහැ. කවාලා විලඳ ಜಾති ඇතිකලත් රන් කුඩු වේ ගිරවා දමලා යන්න යාවි රෞදිදීයේ ලබන සේවන සපතා කියලා තිනම් ගිරවා ඇරියොත් යන්නේ මයිනා කූඩට පුරුදු වුණාට පස්සේ නාන්න ඕන ලුට ආපහු එනවා කූඩුවට කපුටෙත් දැකගම කූඩුවට එනවා එතකොට මයිනා කූඩුවේ තියානින්න රකින්න පුළුවන් ඇරලා දාලා රකින්න පුළුවන් කූඩු ඇරලා තියෙන ඕන්නම් ඌ ගිහලා කැමරට වන්ට කූඩුවට එනවා ඔය රස්තිය දුක් ගහලා ඒ වගේ අපිට පුළුවන් කූඩුව දාපු මයිනා වගේ ඉන්දියා සංවරය ඇති කරන්න පුළුවන් හැම වෙලාවෙම ගන්න අරමුණු ටික විතරයි පිටේවට යන්න දෙන්නේ. ඒත් යම් වෙලාවකට ඇවිල්ලා සතිය accounts කරන්න පටන් ගත්තා ඊපස්සේ මම ගියේ අතෙන්ද ගිහිල්ලා ආවා. මම ගියේ අතෙන්ද ආයෙ ගිහිල්ලා ආවා කියලා එයා ඔක්කොම accounts යා ගන්නවා. අන්නේ වෙලාවේදී ගියාට පස්සේ සද්දයකට හිතවිල්ලකට වෙන අපව ගන්න හදිස් කරන්න එපයි කියනවා. ඔය ඉඳරපන්. ඕන වෙලාවක කූඩුවේ දොර ඇරලා තියෙන එන්න පුළුවන්. හැබැයි එන්නේ නැහැ. ඔය හොයාගෙන කාලා ප්‍රත්‍යදුකාලා ටිකක් අර ගෙදර මිනිස්සුත් එක්ක ඉඳලා පුරුදු වෙනවා. ආයෙ දැකපුම් අල්ලන්න කියලා කූඩිය දාන්න හදන්න යන්න එපා. අන්න ඒ වගේ අරමුණ විශේෂයෙන්ම අරමුණක අරමුණ කියන මෙතන රූපේ රූපේ රූප සංඥාවක් බවට පත් වුණාට පස්සේ නැවත මූල කර්මස්ථානෙම ඇද ඇද දාන්න එපා සංඥා බවට පත් වුණාට පස්සේ මූල කර්මස්ථානෙත් එකයි අරමුණත් එකයි අරමුණ නැති එකත් එකයි ඔක්කොම සමාන වෙනවා සම රස තියෙනවා තියෙන හරිය සංඥා විතරයි කොයි එකේ ඇතුණා ප්‍රශ්නයක් නැහැ ඒකේදී ආය මූල කර්මස්ථානෙම දාන්න ඕන කමක් නැහැ. ඉතින් ඒක කියන දෙන්න හරි අමාරුයි මොකද පටන් ගන්නකොට ඕනේ අරමුණු හිටියට කමක් නැහැ ඕන්න ඵලයන් කියලා කිව්වොත් ඒක බෑ. එතකොට අර කැලේ ඉන්න මහියෙක් වගේ. එම්නේ ඔය කැලේ කූඩුවට ගෙනත් දාලා හදලා අඬ බොන්න රසමසවල දීලා හදලා ඉඳලා හිටලා කාමරයක් ඇතුළේ කූඩුව ඇරලා කාමරේ වහලා ඔය එළියට යන්න. එහොමම ගියාට පස්සේ ඌ ආයෙත් කූඩුවට එන්න පුරුදුනාට පස්සේ ඕන වෙලාවක මේ වගේ වෙලාවට උන් හරි ආසයි එළියට යනවා. හොඳට නාලා කියලා එළියට ගිහලා රවුමක් ගහලා ආයෙ වෙලාවට ගෙදර එනවා. අන්න එහෙම වෙනකොට ගියමනි මයිනා අල්ලලා නැවත කූඩුවට දානවා වගේ එකක් කරන්න අවශ්‍ය නැහැ. එතකොට අන්තිමට බලනකොට මේ භාවනා කළ ඉවරනාට පස්සේ සාමාන්‍ය හිත තියෙනවා. කවුන්සිල්. ඒක තමයි සෙන් බුද්ධාම කියන්නේ භාවනා කරන්න ඉස්සලා කන්ද කන්ද. භාවනා කරන වෙලාවේදී භාවනා සිද්ධ වෙන වෙලාවේ කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. විනිවිද වෙන භාවනා කරනකොට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. අමාරුයි. ඒ කියන්නේ සભ્ય සදාචාරවාදී අපි අර මේ පාලනය කරන්න හදන ගතිය ඉවරටම කරන්න හදනනේ. ඒක පාලනය කරන්න ඕන ගතිය යම් මට්ටමට යනකම් හිත කීකරු වෙනකම් කරන්න ඕන. ඊට පස්සේ පාලනය කරන්න ඕන සදාචාරවාදයක් ඕනේ නැහැ. ඒක බුදුසසුනේ කියනවා පුඤ්ඤ පාපම් පහීනස්ස නත්ති జాగරතෝ බය. පිම්පව් දෙක තියෙන තාක්කල් හිතේ ආතතිය තියෙනවා. අනිවාර්යෙන් මූල කර්මස්ථානෙම ඉන්න ඕන පිටිව පව්. නෑ අන්තිම කෙනා නෑ. ඔය පිට ගියාට ප්‍රශ්නයක් නෑ. මම දන්නවා පිටේ ඉන්නේ කියලා. හතිය තියෙනවා. ඒකට පිනෙම නැහැ. අපව මූල කර්මස්තර එන්න ඕනේ කියලා ඇද ඇද දෙමිලක් නැහැ. ඒකට හිතට හරි හැල්ලුයි. කියනවා නිකන් ගෝයන් කපන්නේ ඉස්සල්ලා ගොයම ඒ කුඹර වටේ තනකොළ කවන ගොපල්ලෙක් ගොයම කන්න නැති වෙන්න රකින්න එපා. වටේට මේ ගෝයන් කුඹර වැඩ කරන්නේ හොඳ නිල්ල තියෙන තැන්වලදී වටේ මේ වනාතේ කාරන්න පුළුවන්. හැබැයි හරක ගහ ගහගෙන ඉන්න කුඹරට පහින්නේ. උඹට පැවක් ගොටි ගන්න වෙනවා. ඉතින් අර මනුස්සයා හරක් කරන්න පුළුවන් තරම් ගොවියන්ට අහු වෙන්න නිසා ගොවියොත් බලාගෙන ඉන්නේ. හරක් කෑවොත් එහෙම කුපලට ගහන. වනාතේ කවන්නේ. බුදුන් ජාන ගෝයන් කැපුවට පස්සේ හරක් කියලා දානවා වනාතේත් කාවන්. ඉපනැල්ලත් කාවන්. නිරෙත් කාවන්. අන්න එදාට තමයි සතිය වේපොළ සතිය බාඩපත් වෙන්නේ. කොහේ ගියත් ප්‍රශ්නයක් නැහැ. යන තැන දන්නවා කවුන්සිල්. ඒක හදා ගන්නවා කියන එක කියන්නේ තමන්ට තමන් පිළිබඳ විශ්වාසය ආය වෙන මොකක්වත් නෑ. තමන්ට තමන් විශ්වාස නැත්නම් මේ මිනිසයා අනුන්වත් පාලනය කරන තමනුත් නිතරම දනුකණේ ගහගත්ත කුරුසිය තියලා අනගහගත්ත මිනිසෙක්. ඒක පන්නනවා කියන ක්‍රමේ සදාචාරවාදී ලෝක සමාජගත වෙලා සමාජ ආචාර ධර්ම ඉක්මවනවා කියන එක ඒක අතිමානුෂික වැඩක්. ඒක සාමාන්‍ය උදාහරණයක් වශයෙන් කියනවා රජ්ජුරවන්ට පස්පව දාලා නැහැ කියලා. රජුරවන්ට සතුම් මෙරීම ප්‍රශ්නයක් නෑ මොකද රාජනීතියේ තියෙන මේ මාසේ තාජද්දෝහි වැඩක් කරනව මරන්න ඕනේ. රජුරෝ කියන්නේ මේක මරපන් කියලා. රජු කියන අසවල් දණ්ඩ නීතිය ප්‍රකාරයට අච්චු දෙනවා කියලා. රජුන් බෙල්ල ගහනවා. රජුරවන්ට පවු නෑ. හොරකම් කරන දෙයක් නෑ මුළු රාජධානියම රජුරවන්. ඕන දන කවුරු නිදානය කාර දැක්කොත් ඌත් ගත්තා උද්දාත් ගත්තා. කොහේ හරි හොඳ තැනක මේ ගොවිතැනක්වත් හරි ගියා නම් මට මෙච්චර කියපන්. එච්චර මොකද මගේ දැන් වැඩ කරන්නේ ඔක්කොම රජුරවන්නේ. කාමීත්‍යචාරනේ ඔක්කොම ගෑනු රජුරවන්නේ. කැමැති ගානක් ගාල් කරගන්න පුළුවන්. ඕනම තැනක ලස්සන ගෑණියක් කියලා නෑ කතා දෙකක් නෑ. ඉතින් මේ මුළු පවුලම කැමැතිලු අපි රාජ්‍ය මට්ටමන ගියා. අර ගෑණි මැරෙන්න අඬනවා. මොකද ඉදා ඉඳලා ඔක්කොම හැමදාම අර අන්තපුරයට දාලා හිර කරලා තියාගෙන. රජුරණ කවදාත් කාමීත්‍යචාරේ නෑ. බොරු කේලම් හිස්සචර පරිසවචන නෑ. මොකද රාජනීතියේ රජුරෝ කතා කරන හැමදේම විවස්ථාවක්. කල්පල් කතා නැහැ නේ රජුලොත් ඒක. පුළුවන් නම් රජ ව්‍යං පංචිල් පද පහ නැහැ. ගැටලුවම තමයි මම තේසයි තේරෙනවා. ඊයේ කිව්වා සානන්තනේ. උතන්ට යන ෂෝට්කට් එක වාගන්න කියලා. ෂෝට්කට් නන්නේ ඒක ටිකක් දිගයි. හැම ෂෝට්කට් එකම දිගයි. ඔය යන කට් එක තමයි කට් එක. ඔය නෝමල් කට් එකෙන් පිට ෂෝට්කට් හොයන්න ගියොත් සාමාන්‍ය කට්ටකට වැඩි ටිකයි. සාමාන්‍ය දැන් කුසල රජුලත් අර මරණ මොහොතේ ගිහිල්ලා ඇහුවෙන්නේ නැහැ කියලා චෝදනා ලැබුවා ඇහුවනම් මොක කියනවා කියලා. දැන් ගුරුවරයා ඊපාර මේකේ අවසාන දන්ට යන විදිය මොකක් හරි තියෙනවද අහලා දැනගන්න කියලා. අත්‍ය නොකිය ඉන්න අත්‍යවශ්‍යම ඇහුවොත් ඒක මේ ඉතින් අල්ජීර පිළිබඳව වැඩි විලාවකින් 1000කින් ඉන්න කෙනෙක් මෙතන කොහොමද කොහොමද කියලා අහුවොත් ඒ වගේ කියන දැනුවත් කිරීමක් තියනවාද මේ පිටිපාරේ තියෙන විශේෂම විදිහට. ඔය දැන් කියාපු කොවිලා මේ සුදල් රජුරයික සාරිපුත් ආමතුගමත් කිව්වට පස්සේ මම මේක නොකියන්නේ හිටියේ සාරිපුත්ත බහපු හින්දා මෙහෙමයි කියන්නේ කියලා ඔයගේ කාරණාවක් කියනවා බුදුහාමුදුරුවෝ. භාවනා කරාට පස්සේ ඔය භාවනා නොකරන හිතත් අතර කිසි වෙනසක් නැහැ. හැබැයි ඔක්කොම වෙන දේ දාන්නවා. එයා දන්නවා. අරයා දන්නේ මොකද වෙන්නේ කියලා. ඒ නිසා මේ දන්නවනම් කොයි දේ හරි පව් අඩුයි. මොකද අවිද්‍යාව තමයි ප්‍රධානම පාපේ. දැන හෝ නොදැන කරනකොට මේ කරන දේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. Taman ඒක දන්නේ නැති නිසා ප්‍රමාණ කරන්න බෑ. අවිද්‍යාව ප්‍රධානම අකුසලයේ. ඉතින් අවිද්‍යාවට වැඩිය හොඳයි දැනගෙන අකුසල් කරන එක හොඳයි නොදැන අකුසල් කරනවට වැඩියි. ඊට පස්සේ කරවට පස්සේ පේනවා අකුසලයේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෙරුවයි කියලා තමයි පශ්චාත්තාප වෙන එකෙන් තමයි අපාගත වෙන්නේ. ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. බුදුජානනාංශගේ විනය තියෙන්නේ වැරදිලා හෝ දන හෝ වැරද්දක් වුණොත් එතනම ඉවර කරලා මේ ජීවිතේදී ගෙවලා දාන ක්‍රමයක්. අපති දේශනා කරා මේ දේශනාවක් කරා. කාටර ගිල කියනවා ආයසුතු මම මේ උපසම්බද භික්ෂුවක් ආයසුතු උපසම්බද මම මේ කියන්නේ අහන්නේ. මම මෙන්න මේ වැරද්ද සිද්ධ වුණා. මේ ආයතන වලට දඬුවම් කරන්න අයිතියක් නැහැ. ආයතින් බන්තේ සංවරය යත කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මන්තේ සංවර වෙන්නේ කියලා. ඉතින් හෙලි කිරීමෙන්ම පහසුවක් වෙනවා කියලා බුදුහාම කියනවා. ආවි කතායිස පහසුවෝති. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන මේ ආයතන වචන කතා කිරීමෙන් මමත් ඒ ආයතන දේශනා කිරීම අඤ්ඤමඤ්ඤ වචනෙන් අපිට ඔසවා තබන්න පුළුවන්. ඒක තමයි සමග්ගාණන් තපසුකෝ කියන්නේ. ඒ නිසා මේ වැරද්ද කරන්න දෙන ලයිසන් එකක් නෙවෙයි. වැරදුනාට පස්සේ ඊට ධම්ම වේදිනේ වශයෙන් ගෙවන්න ක්‍රමයක් දීලා තියෙනවා. ඒක හරිදම්ම සංස කිව්වේ මේ විනය කියලා කියන්නේ කුකුස් කරන දෙයක් නෙවෙයි. විනයාචාරින් වංශලමට ගිහිල්ලා කියලා සුද්ධ කරගන්න ඕන එක. තියාගෙන හිතේ තියාන පැහැව පාව ඉන්න නේන බුදුහාමුදුර ලෝකෙ බෙදිච්ච එක කරදරයක් නේ. නෑ පැහැවන්න දෙයක් නෑ. අදාළ පුද්ගලයාට කියලා කියපන් කෙලි කියපු දවස් ඔක්කොම ඉවරයි. හෙලි කරපමණින් ඉවරයි. ඒ හෙලි කරන්නේ මේ මේ තමන්ගේ සබ්‍රක්‍මචාරින් වංශේ නමක් එක. ඒක නැත්තම් ඉතින් සාසනයක් නැත්තම් කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒක හෙලි නොකිරීම නිසා අපිට මේ මානසික අසහනයක් කොහොම ඇවිල්ලා තියෙන්නේ? කායික රෝගත් ඒකමයි. කායික රෝග වලට ප්‍රධානම හේතුව අස්ථාන කෝපේ. කවුරු හරි එක පිළිවන් ද්වේෂයක් තියෙනවා ඇයි කියලා දන්නේ නැහැ. මේ සමහර ආහාරත් එක්ක තියෙන ද්වේෂයක් ඇයි කියලා දන්නේ නැහැ. සමහර ඊර්තුත් එක්ක තියෙන දෝෂයක් ඇයි කියලා දන්නේ නැහැ. සමහර ප්‍රාණීන් එක්ක විස බීජත් එක්ක අපි ළඟ ද්වේෂයක් තියෙනවා ඇයි කියලා ඒගොල්ලෝ විලාට පහර දෙනවා. ඒක පෙර හේතු කර්ම හේතු වෙන්න පුළුවන්. අපි ඒකට අස්ථාන කෝපයක් ඇති කරනම කිසියම් මම මොනවාක්වත් කරන්න තුමියා කමට ගහනවා. ඉතින් ඉපදුම ලෙඩක්. ඔය මේ අන්තිම කරු රිට්‍රීට් එකේ මේ ගම්පල ඒක කිව්ව ස්වාමීන් වහන්සේ අපි භාවනා කරගෙන හොඳට ජීවත් වෙනවා ඒ උනට පවුල් කරනකොට බුදුමාහාර ප්‍රශ්න එනවා ස්වාමීන් වහන්සේ මේ මොනවා කරන්න කියත් වැරදියට දකින්නවා කියලා. ඒ නිසා මොකක් හරි ඒකට ආසේ අනුසේ ධර්ම ගැන කියවෙන බණක් කියන්නේ කියලා. මම සූත්‍රයක් නමක් කියවන් සූත්‍රයක් දන්නේ නැහැ කියලා. පස්සේ දිවනේ නිවීම දේශනා කරන අනුසය කියන වචනේ අරගෙන බැලුවා කොහෙද කියලා තියෙන්නේ. බලනකොට ඒකට කියලා තියෙන්නේ මේ මදුපිණ්ඩික සූත්‍රය. මදුපිණ්ඩික සූත්‍රය දවස් හතරක් බණ කිව්වා. දවස් දෙකක් හිත පිරිසුදු කරගන්න හැටි. නූපන්න කුසල් නොයිපද වේවා. තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ ලොකු සංසයාව. ඊට පස්සේ කිව්වා පිරිසුදු වෙච්ච හිතට පරණ අනුසය ධර්ම නිසා අනවශ්‍ය ද්වේෂ මතුවෙනවා. අස්ථාන කෝපම කියන්නේ. අන්න ඒක අල්ලන්න බෑ. අමතු වෙච්ච ගමන් අපි හිතනවා මෙයා තමයි ඒක කරුවේ, ඊටුව තමයි ඒක කරුවේ, ආණ්ඩුව තමයි ඒක කරුවේ කියලා අපි ආත්මවාදයකට දානවා. ආත්මවාදය දන්නේ මේ ඔබ කරපු දෙයක් ඔය ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ තියෙනවා නම් පෙනේ, පේන්නේ නැත්තම් ආසේ අනුසේ ධර්ම මෙතෙන්ද හිත නරක් නොකරගෙන හිටියොත්, අලුතෙන් කර්ම රැස් නොකර හිටියොත්. ඒක ලියලා පස්සේ මෙල්බන් වලින් දෙන්නෙක් ලියලා තියෙනවා. ඊට පස්සේ බණ ඇහුවට පස්සේ ගිහි ඇඳුම් පිටින් පැවිදි වුණා ස්වාමීන් වහන්සේ අපි කියලා. අපි ගිහි ඇඳුම් පිටිපෑ මං කෝක තමයි කොණ්ඩ පිටින් රහත් වෙනවා කියලා කියන්නේ පැහැදිලි වෙනවා කියලා එච්චරයි ස්වාමීන් වහන්සේ මොනම කෙනෙක් එක්කවත් ගැටෙන්න යන්න එපා මේ අපේ කර්මනේ අපේ කර්ම එන්නේ ඕකට වෙන්නේ ඕක දැනගෙන හිටපන් මේ මම කෙරුවා නෙවෙයි ඒකට මං කිව්වේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති සංසංජානති සංසංජානති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති එතකොට මේ වේදනා නෑ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ක්‍රමෙට යන්නේ. ඒක මදුවින්දි සූත්‍රයේ ස්ථාවර කරනවා. එතකොට සම්මාදිට්ඨි සූත්‍රයේදී මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරන ස්පර්ශයේ වෙන්නේ ඉස්සලා වේදනා සංඥා චේතනා ඉවර වෙලා පස්සේ එන්නේ කියලා. අපි යමක් ස්පර්ශ කරනකොට ඊට ඉස්සලා ඒ ස්පර්ශ කරන දේ තේරිලා ඉවරයි. ඒ කර්මානුරූපෝ තේරිලා ඉවරයි. ඒක අඳුනගෙනත් ඉවරයි. ඒක රස විඳලත් ඉවරයි. ඊට පස්සේ තමයි ස්පර්ශ කරන්නේ. එතකොට අපි ඇත්තටම අහිංසකයි නිස්පර්ශ කෙරුවට පස්සේ ඒ තේ අපිට තේරිලා කර්මානුරූපව නැත්තම් ග්‍රහය ගිනියලා. ජීවන්සේ නරක ආහාර දිගටම කරනවා. මොන જાති කරුවක් දන්නේ එයා දන්නේ ඇයි කියලා. හැබැයි දන්නවා මේකෙන් කරදර වෙනවා කියලා කුඩු ගන්න මිනිස්සු හිතන්නේ. ඉස්ති දූර්ත කරන මිනිස්සු හිතන්නේ. බොන මිනිස්සු හිතන්නේ. හොඳටම දන්නවා. නමුත් එයා හිතන්නේ ගෙනියලා කොහොම යනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක කියලා මේ මිනිස්සුන්ට ගහුවොත් තව දරුණු වෙනවා. විශෝධනය කරන්න. ඒක තමයි හැටි. ඔය ගිනාපු ඥානගත ගතියක් තියෙන්නේ. නිසා දැනගනි. මේක උඹේ දෝෂයක් නෙවෙයි. මේ කර්මයෙන් අරගෙන ගියා. අන්නේ කිව්වට පස්සේ මේ ඒ ලේඩි කෙනෙක් කියලා තියෙන ශාන්ත මට දැන් ඕනම කෙනෙකුට සමාව දෙන්න පුළුවන්. මම දන්නවා මේ අම්මාට බරපතල ප්‍රශ්නක් තියෙනවා කියලා. සමාව දෙන්න පුළුවන් ශාස්ත්‍ර මං හිතුවේ ඉස්ලාමයේ මට කරදරයක් වෙනස මෙච්චර මං හොඳට ඉඳදී මගේ අකට ගොඩ වෙන්නේ ඇයි? ඇයි මට හිරියර කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු ගිනාපු කර්ම. ඒ දේවල් වලට යා ඇදලා යනවා ඒක. ඒක මේ මගේ කියලා ගත්තොත් ඉවරයි. එහෙම නැත්නම් ඒ ආකර්ෂණ වේචි වස්තුවේ දෝෂ කියලා ගත්තොත් ඒක ආත්ම ආත්මවාදයකට වෙන්නේ මේ හැටි. කර්ම ශක්තිය. අන්න ඒක තේරුම් ගන්න ගියා නම් හිතට යන්න අරින්න ඕනේ ওই රස්තියාදුවේ හැමතැනම දැනගෙන. ඒකට බලන්න පුළුවන් මේක ඇයි මේ පැත්තට ඇදෙන්නේ? මේ මේක මට කරදරයක් වෙන්නේ ඇයි? පෙර කරපු කර්ම ශක්තියක්. පෙර කරපු ආසේ අනුසේ අනුසේ ධර්මයක් වැඩ. ඉතින් නිකන් ඉඳ තිබ්බ ගම මේක ඇදෙන්නේ මේ පැත්තටම. ඒක හිතට යන්න අරින්න ඕනේ. මෙතන ගියාට පස්සේ යන පිස්සුක ඵලය. මේ accounts තියා ගන්න. ඒක දන්නවා මේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ. ඉතින් එතෙන්ට ගියාට පස්සේ අපිට තේරෙනවා නම් භාවනා නොකරන කාමභෝගී කෙනෙක් එතෙන්ට ගියාට පස්සේ ඌට ගහලා බැලන මොනව කරන්නේ? අපිට තේරෙනවා මේක අඩු ගානේ කරන්න තියා මූලධර්මයේ තේරුම් ගන්න තමයි. අපේ සදාචාරවාදී. චාර මිනිස්සු ආගම් හදාගෙන දඬුවම් හදාන උසාවි තියන අනුරට දඬුවම් කරනවා. නීතිය මෙන්න නඩුකාරට මොකක්ද තියෙන අයිතිවාසිකම? ඌට දඬුවම් කරන්න. නඩුකාරයත් ඔය යමනකමනේ කරන්නේ. භාවනා කරාට පස්සේ යන්නේ කාගවත් ජීවිතයට අත තියන්නේ. පොඩි දවසල ඉඳලා ඔය හිත නිකන් පොඩි පොඩි තේරෙනකොට මොකට හරියන ආගමික චර්යාවෙන් කරන ප්‍රති එක එක ප්‍රතිකාර කරනවානේ ඒ කරගෙන කරගෙන ආවිල්ලා එදා මෙදාතුර මේ දක්වා කරගෙන ආවිල්ලා අද ওই தත්ති තේරෙනකොට ඒකට ඒකට පිළිතුරු දෙන්න බලද්දී අර දුන්න පිළිතුර තමයි දැන් අපයාගේ ක්‍රියා කරපු විදිහ තමයි ප්‍රශ්නයක් හැටියට ආදරණයට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි උත්තරේ ප්‍රශ්න නෙවෙයි. ඔබේ කර්ම ගෙවිලා. ඒ කියන්නේ සිංහලෙන් කියන්නේ ඒ කර්ම ගෙවෙන වෙලාව උන්ටක් කරදරයි මටක් කරදරයි මූල ධර්මේ දන්නේ නැහැ. දැන් කර්ම ගෙවුනට පස්සේ දන්නවා මේක වෙලා තියෙන්නේ මම හිතලා කාටවත් ගහලා නෙවෙයි. මම හිතලා කාටවත් ප්‍රේම කරලා නෙවෙයි මේ ග්‍රහය අරන් ගිහිලා තියෙනවා. ගියාට පස්සේ අපි හේතු කරුණු කියනවා. මේ මන්තර ගියේ මූණ ලස්සන නිසා, හැමසර ගෑවේ මූණ කැත නිසා ඉවුව නෙවෙයි අපි මොකද්ද එකකින් ආකර්ෂණය වෙලා. කන්දන් කැල්ල දන්නවද ඇයි උතුරට ඇදෙන්නේ කියලා. කියනවා ඉතුරේ ලොකු කාන්දමක් තියෙනවා ඒකට ඇදෙන්නේ කියලා විද්‍යාඥයෝ උන්නේ අම්මලා රෙද්ද. උතුරේ කාන්දම් තියෙනවා. ඒ හරිය යන්න බෑනේ මුද්දක්වත් දාගන්න. ඇදලා යන්න බෑ. එහෙම කන්නේ උතුරට හැරෙනවා. ලස්සන කතාවක් කියනවා මේ වතුර ඔය සී මූණ හොදන වතුර සිංක් එක තියෙන්නේ. වතුර බේස මේ තියෙන්නේ. ඕකේ වතුර එකක් දාලා පුරවල වතුර බහිනකොට උතුරු කුරු දිවිනේ කැරකෙන්නේ මෙහෙම වෙන කැරකිලා සෝස් කාල වතුර බහින. දකුණු පැත්තට ගියාට පස්සේ දකුණු දිවිනේට මෙහෙම මේ නිරක්ෂ පල්ලයට ගියාම වාමාර්ථවල කරකෙන්නේ. ඇයි කොහොම ඉන්නේ? වතුරට ගිහිලා දීලා තිබිලාද? වතුරට ජපමන්තරයක් කරලාද? පුනීලි හැඩ කරලාද? නෑ. ඉතින් මේ වගේ එතනින් මෙතෙන් යනකොට වතුර හැතිරීමත් වෙනස් නම් අපි ඍතු අනු අපි කොහොම වෙනස් වෙයිද? ආහාර අනු කොච්චර වෙනස් වෙයිද? ඇසුරු ගණන් නිසා කොච්චර වෙනස් වෙයිද? හිතෙන් කොච්චර වෙනස් වෙයිද? ඉතින් මම කරුවයි කියලා කියන්න ගියාම එනතම් මේකා කෙරුවා කියලා මේකා හොඳ එකා මේකා නරක එකා කිව්වා. ඊට පස්සේ ආත්මයක් දාගෙන මේෙහිදි කෑ ගහනවා. මේ සතිපාසල ප්‍රශ්න කියලා මම කිව්වා මේ ওই විච්චි වැරදි වලට ආත්මවාදයට දාන්න එපයි කියලා. මොකද්ද සෝන්ජ මෙතන මේ ආත්මවාදයක් කතා කරන්නේ? ඒකේ කහන සෝන්ජ මේ සතිය වඩන මෝල්ලාට ඒක තේරෙන්නේවත් නැහැ. කාට හරි බනින්න ආත්මවාදයක් දාගන්න බෑ නැත්තම් කොහොමද බනින්නේ? දැන් උඹට මට බනින්න ඕන නම් පොරක් කරගෙන ඉන්න බෑ ඉස්සෙල්ලා. නැත්නම් බෑනේ. ඊට පස්සේ මම පොරක් වෙන්න ඕනේ. ඊට පස්සේ උඹ පාත් වෙන්න. උඹ මහන් ලොකු වෙන්න ඕනේ. මම කතාවක් කරන්න බෑ. මේ වැඩේ යන්න. කොයි වෙලාවරි උඹ මට හොම්බ කර රිවට් වෙන්න නැදපුවා. උඹ උසොක්ක වෙනවා. මම ඊට පස්සේ ඉතින් කරන්න දෙන්න ඔළුව පාත් කරගන්න. මොන මොන ඇඳිල්ලක්ද මේ අදින්නේ මොනවද අන්තිමට ඔප්පු කරන්න හදන්නේ? ඉවරයි. දැන් ගිය ආත්මේ රටපු එකක්වත් මේ ආත්මෙට වැඩක් නැහැ. මේ නාඩගමක ඉන්නේ මේ මේ මොකක්ද කියන්නේ මේ රංගනයක් කරන්නේ භූමිකාවක රංගපානවා කියන එක අපිට දන්නේ නැහැ. ඒක අල්ලගන්න ඇල්ලිල්ල. ඉතින් මේ මෙව නිසා අපි මේ කාටරි බනින්න කාටරි ප්‍රේම කරන්න මොන තරම් රැවටිල්ලක ඉඳලා ඉන්නවද කියලා බලන්න. අහවල් කෑමට මම ප්‍රියයි. අහවල් කෑමට මම අප්‍රියයි. අහවල් උත්තර මම ප්‍රියයි. අහවල් මෙවට දැන් ඉව්වට ඇනිමේෂන් කියලා කියන්නේ ඒ ඍතුව බාහිර දෙවි කෙනෙක් හදනවා. ඊට පස්සේ දෙයියන්ට මල් පහන් පූජා කරනවා. හොඳ නැති දෙවි කෙනෙක් ආවම ඒකට දුර්ගා කියලා දානවා. අනින් කරනවා. ගහක් ළඟට ගියාම හඳුනන තේ රුක්ෂ දේවතාවා කියනවා. මේකට ඇනිමේෂන් කියලා කියන්නේ. ඒකට ඇනිමිස්ටික් කියලා කියන හැම දෙයකටම ආත්මයක් දෙනවා. මොකද නැත්තම් අපිට මොකද වෙයි? කවුරු කිරුවේ නැත්තම් කොහොමද නිකන් වෙන්නේ? බුදුසසුන කියන්න හදන දේශනා කරන ඔය පංච න්‍යාය ධර්ම හතරක් තියෙනනේ කම්මජ කම්ම නියාම චිත්ත නියාම ඒක ආත්මයක් කරගන්නේ ඔය දේවවාදයක් ඇවිල්ලා තියෙන්නේ පුදුමාකාර මම මේ දවස්වල කියවන පොත් වගේ ඒ එක එක දේව නිර්මාණවාදීන් ඒක පණ ඇතුව කරපු දෙයක් කියන්නේ. ඒක කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. කවුරු හරි ඩිසයින් කරපු එකක් නෙවෙයි කියලා. බුදුරජාණන් කියලා මොන ඩිසයින් එකක්වත් නෑ ඒක න්‍යාය ධර්ම වගේක්. මේ ආවට කල්ප විවට කල්ප නොවේ වෙන තියක්. මේ අහවලා කරන්න යා මහා සුපීරිය කෙනෙක් කරගන්න යන්න එපා. විසු බීජ සුපීරිය කරන්න යන්න එපා. විසු බීජ අපිට වැඩ කරන්නේ අපි බලවත් නම්. අපි එම නැතුව මේ හැම එකක්ම අපිට වැඩි ලොකෝන් උතුම් කරගත්ත ගමන් අපි නිකම්ම නිකන් ගල් ගැඩවිල්ල වෙනවා. ඒ නිසා ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ ඇත්තටම අපි සර්ව බලධාරී වෙනවා. අපි සර්ව බලධාරී. අපි අපිට ඕන දේ අපි කරගෙන ඉන්නවා. අපි මේ මේ හිත පිට ගියයි කියලා ගාලල්ල. හිත පිට ගියා. අවල් තැන්න ගිහිල්ලා ආවේ. ඔබ නාලා ගෙට වරින්. කෙල්ලෙක් තමයි ප්‍රශ්න තියෙන්නේ. මේකමාර වෙලාවක් දන්නේ නැහැ නේ. කොල්ලෙක් නම් හොදලා ගෙට ගන්න එකනේ තියෙන්නේ. අපේ අම්මා කියන්නේ මේ කොල්ලෝ ගහෙන් ගාට උජ්ජ කරගෙන බල්ලෝ වගේ ගණන් ගන්න. කෙල්ලෝ එවුවා බෑ. උන් ඉන්න ඕන පිළිවෙලට. කුලකාන්තාවතේ වැඩේ තියෙන්නේ. ඉතින් ඒ කොල්ලෝ ගණන් ගන්න. ඒ නිසා අපේ හිතටත් අපි ලයිසන් එක දෙනවා පිරිමි ලයිසන් එකක්. ගෑනු ලයිසන් බැගිට ගිහලා ආවට පස්සේ කූරු ගහලා බලන්න ඕනේ මේක ඇතුලේ එකෙක් ඉන්නවද තව එකෙක් නැද්ද කියලා. ඒක ඩේන්ජරස් වැඩි. මං ගන්නේ පිරිමේක්කයක්. ඕන දනකරස්තියක් දුක් ගහපන්. නාලගෙට වරෙන්. ඉවරයි. ඉතින් ඒකට අපි අපි අපිට සමාව දෙන්නේ මම මට සමාව දෙන්නේ නැහැ නේ කොහේ රත්යාතු ගාවත් හිත කෙලෙසෙන්නේ නැහැ කියලා. කද්දාකත් අපි සමාධිය ඊට පස්සේ අපි පුළුවන් තරම් මූණිකට allele තියන අනී වෙච්ච දේ අනී අනිච්චං කියාගෙන ඉන්නවා. අනිච්චං දුක්ඛං සංතාරේ කියන්නේ ඉන්නවා. බුදුජානක අපිට දීලා තියෙන්නේ ගැන පශ්චාත්තාප වෙන්න පාඩු අනීගා චිත්තක්ෂණයක් කුණ වෙනවා. ඉච්ඡ දෙයට එන්න සීරද කියලා ඒකට අපති දේශනා කරලා ඔබ ඉතුරු වෙලා බලාගන්න. නියම ධර්මපාය චිත්ත නියම කියලා පැත්ත ගත්තොත් අර එතන ඒකද කර්ම කර්ම පැත්තට වැටෙන කියන්නේ. අපි මොකයි හිතලා පින්කමක් කරනවා කියන්නේ. ඒකම ඒකින් තමයි අපි යම් දවසක ඒක විපාකයකුත් වෙනකොට ඒක අර මේක චිත්ත නියම අතර ඒක සම්බන්ධයක් එහෙම නැත්නම් හිතා චිත්ත නියමේ චේතනා කියලා වැච්ච ගත්තාම හරි චේතනා කරලා කෙරුවොත් ගෙවපන් සංසකාරිකව කෙරුවොත් ගෙවපන් සවිඥානිකවට හැම එකටම ගෙවන්න ඕනේ අවිඥානික වෙනකොට ගෙවන්න ඕනේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. අවිඥානික කියන්නේ වෙන දෙයකට වෙන්න අරපා. ඒක ආ ඒක එහෙම දා හොඳයි. මේ නෑ එහෙම නෙමෙයි ආ එහෙම දා ඒක හොඳයි. තම්බි කිව්වලු ඔරුව පෙරුණාට පස්සේ දැන් මේ අද ෂෝක් නේ කිව්වලු. අරක වලිය වැහැලා යනකොට ඉඩ කකුල් දෙක දෙපැත්තේ දාගෙන යන්න පුළුවන්. පෙරුණාට පස්සේ කිව්වලු දැන් හරි ෂෝක්. ඔච්චරයි ස්කවුටින් කියන්නේ. ඔච්චරමයි බුදුහාමුදුර කියලා දෙන්නේ මහානකම. දුන්න දේෙන් රැපියක්. මොනම දෙයක්වත් ඉල්ලන්න එපා මොනම දෙයක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා මොනම දෙයක් සකස් කරන්න යන්න එපා සකස් කරපුවා විනෝදෙට නිකන් ඉන්නවට ඔය ලේනු පොල් ගෙඩි කන්නේ අර හියු මේ මේ මී ඔය ලීකැලි හබබයි ඌ අපිට තරහට නෙවෙයි නේද දත වැවෙනකොට කරන්න දෙයක් නැහැ හපන ඒ නිසා අපිත් මොනවාරි කර කර ඉන්නවා ගණන් ගන්න බෑ. හද නිර්මාණය දිහා බලන්න යන්න එපා. උඹ නියනක් ගනින්, මිටියක් ගනින්. ඔය ගහ ගහ හිටපන්. අය අලුත් නිෂ්පාදනය නේකවත් ඒව මේ උඹට වැඩක් නැහැ. බුලත් ටිකක් කන්න. මුළු ජීවිතේම නිකන් බුලත් ටිකක් විතරයි. මොකක්වත්ම දෙයක් නැහැ මේක. ඔය ඔය කියනව කරන නිර්මාණ ඔක්කොම පොට්ට chance. එක එකටවත් බෑ කරන්න. ඔය අපේ සමාජ බුදු පිළිමේ අනුරාධපුරේ අවුරුදු ගානක් තෙමි තෙමි තිබ්බා. නේරු ඇවිල්ලා කෝ යකෝ ලෝකේ තියෙන හොඳම නිර්මාණික අම්මද බල දැන් නේරු ලොකුයි බුදුහාමුදුරන්ට වැඩිය දැන් එදා ඉඳලා ඒකට වටපිට වහගෙන මොකද නේරු කියපු හින්දා එතකන් තිබ්බවක දිර දිර ගෞරවක දැක්කෙත් නෑ දකින්නවා හොඳයි ඒක කියන්න දෙයක් අප්පා නේරු කිව්වට පස්සේ ওই ලංකාවේ කියන හැම පුරාවස්තුවක්ම මොකක් හරි පිටරට බුද්ධහම දන්නේ නැති කියලා ඈ කට ඇරලා කියපුවා මෙන්න අපේ මිනිස්සු ඊට පස්සේ ඌට වඳිනවා අර මේ බුදුහාමුදුරන්ට වැඩි අර මේ මොකද්ද මේ යසයලා ලෙන්චනායකේ ඒ යන රාලාමිට ආරම කියන්නේ ආරච්චලද කොහොමද ඌට අල්ලන්න ඕනේ තල්ලත්ත. හැබැයි ලෙන්චිනා තමයි තා මෙව්ව එලන්නේ. පාවඩේ එලන්නේ ආයනකොට. ලෙන්චිනා ලස්සන ඇරට වැඩි තල්ලත් අල්ලගෙන ඉන්නේ අන්තිමට බලනකොට ලෙන්චිනාට. ලෙන්චිනා එන එන දැන් තල්ලත් අල්ලනවා. ඒකට අර පෙරහැර යන බස් ස්ටෑන්ඩ් එකට තද වෙනවා. ඒක අපිට වෙලා තියෙන. දැන් අපි අර ලෙන්චිනාට අල්ලනවා තල්ලත්ත. අල්ලන්න තියෙන්නේ මේ <laughs> රාලච්චරට. ආරච්චල පුල්ලේ. අද වෙලා තියෙන සෙල්ලම් දිහා බලනකොට මේ මේ මේ ආත්මවාද කතාව උතන තියෙන්නේ. අපිට කණ්ඩ ඕන නම් කබර ගෑ වුණා තලගෑ කරගෙන කනවා. එච්චරයි. හිතලා කෙරුවා නම් කක් අච්චරයි කියන්නේ. වෙන දේ අන්තිම සුන්දරයි. ඒකට හැඩ ගැහින්න පුළුවන් ඉන්නේ අවුරුදු 6 වෙනකම් විතරයි. අවුරුදු 6න් පස්සේ අපි හිතලා කරන්නේ. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ ඒක කියන්න ඕනේ මෙහෙමයි මේ ඔබ කරේ මන්ට මේ මං හිතලා කරන දේ. කියලා එයාට කියන්න තියෙනවා නම් එයා කියන්නේ නෑ ඒක මට හර්ට් උනේ නෑ මට මට හිත රිදුනා ඉච්චරයි. මේවා හිතලා කරේ. සමාවයක්. ඒ ඒ කඩප්පුලිකම. ඒක ඒක මේ ඇබ්බැහිය. හිතන්න ඕනේ නෑ. ඉట్లా කිරුවනම් කෙලින්ම ගිහිලා කියනවනේ මේක මේ අචේතනික සචේතනික සවිඥානික නෑ. සංඥා විමුක්ඛ නෝ සංඥා විමුක්ඛ කියලා දාදී ආකාර තියෙන්නේ. අන්න බලන්න. ඒක ඔක්කොම තියෙනවා. ඒ කරන හැම එකෙම කොතෙන්ද එන්නේ කියලා චේතනාම්බික්කවේ කම්මං වදාමි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා මේ ස්වභාවයේ අනාරිත දෙයට මම කියන්නේ වැල යන පැත්තට මැස ගහපන්. ඌක හොඳ නරක බයින එකේ කියන එකාගේ ඌ කියනවා හොඳ නැහැ කියලා ඒ ඌගේ හැටි මෝ කියනවා හොඳයි කියලා ඒ ඌගේ හැටි මම යනවා. අමාරුයි. මොකද අපි ජීවත් වෙන්නේ අනුන්ගේ ඇස්වලනේ. අනුන් අපිට දෙන ලකුණු මතනේ ජීවත් වෙන්නේ සමාජශීලී සත්‍යයේ හැටි එහෙමනේ. ස්විච් මේ ස්වාධීන වෙන්න බලන්නේ. උදේකලා වෙන්න ඇද්දක වහගන්න බලන්න. කවුරු මොනවා කිව්වම මොකක්ද ඇති වෙන්නේ? ඒ ඔක්කොම නිකන් දැකපු හීනයක් වාගේ ඇද්දක ඕන වෙලාවක වහන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනකොට පාළුයි. ඇද්දක වහපු ගමන් තනි. ඒකයි භාවනා කරන්න බැරි අපිට. අපේ හිතේ කර්මොට ගිය ගමන් අනික් කර්මොනේ වෙන් වෙච්ච ගමන් හිත හරි තනිකන් දෝෂකට වැටෙනවා. ඒකයි භාවනා කරන්න බැරි කට්ටිය. වෙන ඒකාග්‍ර කරන්න බැරිකම නෙවෙයි තියෙන්නේ. ඒකාග්‍ර කෘතු බව නොදන්න කමන්ද මේ තියෙන. ඒකාග්‍රතාවයට බයක් තියෙනවා. ඒකට ඔරියන්ටේෂන් එක නැති වෙනවනේ මේ. මෙතන මම දැන් මෙතන වෙමි කියන එක නැති වෙනවනේ. බෙවුලනවා සහනනවා. ඉතින් එහෙමනේ මැරෙනකොට කොහොම හිටියද කියලා දැන්. ෂුවර් එකටම දන්නා මැරෙනකොට මොනවා වෙයිද? ඉතින් කියන නෑ නෑ මේ ආත්ම නෙවෙයි අපි මෛත්‍රී බුද්ධ සාසනේ ඉස්සරහට දානවා. මෛත්‍රී බුද්ධ සාසනේ මේට හොන්තට වැඩේ කරනවා. ඉතින් අද ওই ලංකාවේ ඉන්න ගානේ කී කෝටියක් මෛත්‍රී බුද්ධ සාසනයේදී. එහෙම කෙනෙකුට කිව්වොත් මේ ජීවිතේ නිවන් දකින්න කියලා අපිට ගහලා එලවන්නේ හමස් වෙන්න ගහනවා. ඒ ඕන නැති දේවල් ඕනේ මේ අපි නිකන් ෂේප් එකක වෙන වැඩක් කරමු ඕන නැති දේවල් ඕනේ කියගෙන ඉන්නේ. මොකද මේ කට්ටියට විශ්වාස නැහැ තමන්ගේ ජීවිතේ කැප කරලා පරිශ්‍රණයක් කරන්න. ඒ නිසා භාවනා කරනකොට ওই ටික යන්න අඩක වෙලාවේදී ආරයටම බෙල්ලෙන් අල්ලන ආය ඇදලා දාන්න එපා මූල කර්මස්ථානද මේ යද්දී යද්දි දිහා බලාගෙන දඟලන තු ඉන්න පුළුවන්ද කියලා බලන්න. දරුවෝ එක එක දීගයක්දී අම්මට දුකයිනේ. මගේ දරුවෝ දැන් මට සලකන්නත් කවුරුත් නැහැ කියලා කරන්න දෙයක් නැහැ නේ ඉතින්. උන්ගේ කලවයස ආපුවම යන්න ඕනේ. ඒකට අම්මා උපේක්ෂා වෙන්න ඕනේ. මවක්. ඒක උපේක්ෂා වෙන්න බැරුව තියෙන මව් මව්සේනේ හතට උදව් කරන්න යන්න එපා. ඒකට අම්මත් දුකට වෙන්න තමනුත් දුකට වෙන්න. ඒකට විමුක්තියක් නැහැ. ඒකට තියෙන බැඳීම විතරයි. ඒ නිසා මූල කර්මස්ථාන පවා තියෙන බැඳීම හැලෙන එක බුදුන්සේ දේශනා කරන දිනවා ධම්මෝ පිවෝ භික්කවේ පහතබ්බා පගේවා ධම්මෝ. මහනි ධර්මයත් උඹට අතාරින්න ඕනේ අධර්මය ගැන කුමන කතාවද? උඹට මූල කර්මස්ථානත් අතාරින්න වෙනවා. ද්විතීය කර්මස්ථාන ගැන කුමන කතාවද? මූල කර්මස්ථාන කියන්නේ මොකද්ද? ද්විතීය කර්මස්ථානේ බාර ගන්නවා කියන එක. <coughs> එහෙම කිව්වම මොකද කියන්නේ? රූපේ නෑ කියන්නේ රූපේ අරූපේ කියලා කියන්නේ අරූපේ නෑ කියලා කියන්නේ රූපේ. අර මෙතෙක් කළා තරව රූපෙට හිත දාලා අනේ ඒකත් ජයසිරි මංගලම් කියලා අනිත් පැත්තට චරුව දැන් හොඳයි කියලා. මේ පේන ඕනේ කුණු හර්ප කියනකොට මේ හුදේකලාව හිස්තන අරූපේ අයින් වුණා වෙනවා. ඉන්නේ ආයත රූපයක් ඇවිල්ලා අරක වණ කරනවා ගාලල්ලා. බොහොම දෙයක් කරපන් මම වැඩි දෙන්නම් උඹ කරලා බලයන්කෝ මට ඕන හැරක් කරලා බලයන්කෝ මකන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ. එහෙම හිතෙන්නේ නැද්ද නැත්නම් වලියටද කියන්නේ නැත්නම් ඇත්තටම තේරෙන්නේ නැතුව. එහෙම යන්නේ කාමෝ ගේන්න ඕනේ කියන එක යම්කිසි අවස්ථාවක පස්සේ මුලදී කරන්න බැහැ මුලදිත් වෙනවා. ඒක කියලා වැඩක් නෑනේ. දැන් මුලදිත් වෙනවනේ ඔය කඩප්පුලිය අදහසක් ආපුවම අපි වරින් වරින් කිව්වට අහන්නේ නැන්නේ බල්ලා යනුවෙන් බැඳගෙන ඉඳද්දිත් අසුචි වලට අදිනවනේ මහත්තයාට ලැජ්ජයි නේ වෙලාවේ. දැකලා තියෙනවද? එහෙමත් වෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. මල්ලා ලියලා අරනවා. මයිලට ඌ යනවා හැම එකම බලනවා බැල්ලියක් දක්ව පොකක් තිබලා වෙනවා මහත්තයාට. ඒක ප්‍රශ්නයක් නෑ. කො ලනුව තියෙනවා මහත්තයා ගා. බල්ලා ලියලා. එහෙම බල්ලා දැකලා තියෙනවා. අන්න ඒ අර දෙවෙනි බල්ලා හොඳයි. මහත්තයත් හොඳයි. ලනුව තියෙනවා ඉංජුන්ජු කියපුවා එනවා ඌ. හැබැයි නැති වෙනකොට ඌ හරියට ගානට පේස් කරගෙන මහත්තයත් එක්ක යනවා. පහල පහල තියෙනවත් බලනවා. අන්න ඒ වගේ පුදුරජනසි කියලා කියන්නේ අන්නේ මේ මහා උස බලන කුළුණකට උඩට ගිහිල්ලා බලන බැල්ම බලන්න. ගමට ගිහිල්ලා ගම් බලන්න එපා. ඈත ඉඳලා දුන්නගෙන දිහා බලන්න උස කන්දක් උඩ නැගලා ස්වාධීන බැල්මක් තියෙනවා. ඒ බැල්ම තමයි ගෝයන් කපපු කුඹරේ හරක් රැන රකින්න ගොපල්ලෙක් වගේ උවේදාට ඔය පිටුරු මණ්ඩල ගිහලා විසිල්ලක් අහගෙන හුප්ලුට්ටයක් ගහගෙන ඉන්නවා. හරක් නිදල් එක ගන්නවා. බෙයි ගෝයන් කැපුවට පස්සේ. ඒ අවස්ථාව ගන්න ගුරු කුඩේ තියෙන විතරම දැනගන්න පුළුවන්. නෑ. ඒ වේමටත් කවුක කරලා තියෙන්නේ. ඒක උරූපදේශයක් වශයෙන් වටින දෙයක් විදිහින් අපි දන්නේ අත්තරද්දක් කියලා දන්නේ. ඉතින් මේකට කියන්නේ තමන්ගේ අත්තර දියවල සමාව දෙන්න කියලා. දෙන්නෙම නෑ. ඉතින් ඒකනේ අපිට වෙලා තියෙන්නේ. තමන්ගේ අත්තර දියවල සමාව දෙන්නේ නැති එක කවදාකවත් අනුන්ගේ අත්තර දියවල සමාව දෙන්න උතුන එක වැරදි බරපතල වැරද්දක්. උට එලෙවෙලව කියලා ගහන්න ඕනේ කියලා. පිස්සු ගැව්වට ඇදෙන්නේ නැහැ මොකක්වත්. ඒ නිසා හොඳට භාවනා කරන්ඩ මේ මේ හිතම තමයි අපි අපායට ගෙනියන්නේ හිතම තමයි තමම නිවනට ගෙනියන්නේ වරින් වර වරින් වර සරුංගලේ නූල කැඩලා කඩලා යන්න හදනවා බා ගන්න නැහැ සරුංගලේ නූල කඩලා යනවා ඒ කියනවා මේ කටුකුරු දෙ තමයි ඔක් කියන්නේ ඒ ගහේ තියෙන කොළ නිල් පාට තාක්කල් ප්‍රභා සංශ්ලේෂණය කරනවා සූර්යාලෝකයයි වැස්සයි ඔක්කොම යන ගහට ආහාර නිෂ්පාදනය කරනවානේ කොයි වෙලාවක හරි ඒක වැඩි වුණාට පස්සේ ගහ ගහ කරන්නේ ඒකේ තියෙන කොළ පාටි ඔක්කොම උරා ගන්නවා. කැන් ප්‍රබා සංස්ලේෂණය කරන්න පුළුවන් කොළ පාට පොදේ උරාගෙන ගහ පඬු ඒ කොළේට පඬු පලාස් කියන පඬුවන් පෑවෙනවා. ඉතින් මේ පඬුවන් වුණාට පස්සේ එතනින් ෂියන් ලේයර් එකක් හැදෙනවා. <coughs> ඡේදස්තරයක් හැදෙනවා. ඒක හුලඟට සක්කාලා ගලවලා යනවා. වට්ට කනට්ට ගලවලා ගියා වගේ ගල්ලා ගිහලා දැන් ඊට පස්සේ කොලේ වැටෙන්නේ කොයි දිහාටද කියලා කොලේට නැන්නේ කිසිම plan එකක්. උලන් අත තියුණාද සීත ඊතෝද කියලා ඒ ගහෙන් වැටිලා කොලේ වැටෙන ටික තමයිලු නිවන කියන්නේ. කිසියම් වග විභාගයකින් තොරව කොලේ වැටෙනවා. ඒ වැටෙනකොට මේ කොලේ ගහට කතා කරලා කියනවලු ගිහිල් එන්නම් ඈ. ඒ කලාකාරයන් විතරලු ඇහෙන්නේ ඒක. ගිහිල් එන්න කියන්නේ මං ආයෙ බිමට වැටිලා පොහොරක් වෙලා මං ආයෙ එනවා ඔයා ළඟට. ගිහිල්ලා ඉන්නම් කියලා කියනවා. ඒ වගේ අපි හැම වෙලාවෙම වියවීමක් තියෙනවා. වියව වෙලා වෙලා ආයෙත් අපි ධාතු බවටපත් වෙලා ආයෙත් අතෙන්නම ගිහිල්ලා කරගෙන රවුමක් තියෙනවා. ඉතින් වැටෙන කොලේ කොයි අතට යයිද කියලා ගහට හෝ කොලේට හෝ හැංගීමක් අන්නේ ගමනක් නිවන කියන්නේ. ඒකට ඒක සම්නිකරම මේ චාරයක් නැති වැඩන්නේ. සැලසුම් කරන්න බැරි වැඩන්නේ. ඒකට බයනේ තියෙන සමාජයද? මුඛා හරි සමාජයට ඕනේ නැති වැඩක් කරුවා සමාජයව මරලා දානවා. ස්වභාවය දෙන්න දෙන්නේ නැහැ. තනියම ජීවත් වෙන කැලේ ඉන්න එකක් මම හිතන්නේ ඉතකොට. ඕන විදිහට අලයක් කරන සතෙක් මරන කාල ජීවත් වෙනවා කාටවත් වග වෙන්න ඕනෙත් නැහැ නීතියකුත් නැහැ ටැක්ස් උත් නැහැ ගෙවල් කුලිත් නැහැ. ඉත උට වැද්දයි කියන. ඒක තමයි පිස්සයි කියලා කියන්නේ. ඌ මොනවාක්වත් කවුරුත් කිව්වට වග බලන්න. වග කියන්නේ ඌ ඉන්නවා. සමාජය කියන ඌ මරන්න බෑනේ. කොටුවට දාලා ලොක් කරලා කියන ඌට පිස්සු. ඌ ඇතුළට ගියා කියන ඌ එළියේ ඉන්න කට්ටියට පිස්සු කියලා. පිස්සංගුට කියලා බලන්න හොඳ টොප් මොළ ටික පිස්සංගුට ඉන්නේ ඒකටවත් කිසිම ලෙඩක් අරෙන්නේ නැහැ. උඩට කාලා බීලා ඇතුළේ ඉන්නෝ දතේ ගක්කෝ බඩේ ගක්කෝ මේ එළියේ ඉන්න කට්ටියගේ තෙල් ලෙඩ එහෙම තියෙනවා කියලා අඬ පිස්සංගුට පුක හොඳ බඩු ටික ඒක අන්ති ඊර ගෙදර. ඉන්න ගෙඩි ටික ඔක්කොම එව්වයි. මේ එළියේ ඉන්න කට්ටියට පිස්සු. උන් ඉතින් කොයි වෙලාවෙත් මෙඩිකල් ටෙස්ට් කරනවා, මානසික විද්‍යාලෙට ගන්නවා, උපදේශනය ගන්නවා. එන්න වැඩ. ගෑණිත් එක්ක රණ්ඩු දරුවොත් එක්ක රණ්ඩු අරුන් ඇතුලේ නෑ එන්න ජොලියේ ඉන්නේ මරණ දඬුවම නියමෙච්ච උන් පිස්සු මන් දන්නේ උටේ ධම්මල ගාමතුරු කියනවා අර හිරගෙදෙට දැම්මට පස්සේ මුන් 11 මාර වෙනකොට උන්ට තද වෙලාලු ස්වාමීන්ට දාන බෙදනවා මේ කාට්සියල් කාට කියලා දාන බෙදනවා ඒකෙලිල උගේ බෙදපු ගමන් ඌ මේ කෙහෙල් ගෙඩි අරගෙන මේ උන්ට හම්බෙන්නේ බොම් පොඩ්ඩල ඒක තියලා දණ්ඩ නමස්කාරලු වඳිනේ බුදු වෙන්න ඕනේ සාංශ මේ දානේ මගේ මගේ කෙහෙල් කිදී වරඳන්නේ කියලා. බඩ දනවා ආයසුතුන් යන්නම වටිනා කියන උන්ගේ තියෙන මේ මේ ස්වාමීන් වහන්සේට සලකන සැලකිල්ල. ඊට පස්සේ යාමතු ගොළු නෑ මේ හිරගෙදර මේ කොමසාරිස්ට මට මාසෙකට දවසක් එන්න දෙන්න කිව්වලු මේකට. ඊ තරම් උන්ගේ සැලකිල්ල. අපි හිතන්නේ එහෙම නෙවෙයිනේ. අංගය දැකපුවාම තරහයයි යන්නේ. මොකක්වත් නෑ. අපේ බාර මේ හාමුදුරුවෝ ගැච්ච එක ස්ලෝකේ හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ කතා කරන්නේම නෑ තක්මන් කරනවා. අර හැම එකම ඊ හාමුදුරුවෝ දිහා බලන්න මේ නෑවද සිවුරු හොදලා දුන්නද දාන දුන්නද එච්චරමයි කතාව. නිකන් මැනින් මාකට් එකට එම කියලා බලන්න හාමුදුරු කෙනෙක් ගියාද කියලා පඩේකට ගණන් ගන්නෑ. කවුරුත් ඇවිල්ලා ගියාට කවුරුත් ගණන්. උන්ට උන්ට බිස්නස්. අරුන්ට කිසි බිස්නස් එකක් නෑ. පිස්සන් කොටුවට යන්න, හිරගෙදරකට යන්න සංඝයාට සලකන හැටි බලන්න. යන්න තියෙන සම්පිස්සු තියෙන්න බෑ සංඝයාට. නැත්නම් පිස්සන් කොටුව යන්නේ නෑනේ. හිරගෙදරට යන්නත් වැරද්දක් කරලා තියෙන්න බෑ. කිරුවට පස්සේ උනත් උන් සලකන සැලකිල්ල ඒ නිසා මේ හියුගෝ කියන මනුස්සයා කියනවා මිනිස්සේ තාමානුෂිකට දඬුවම් කරන්න හිතන තරම් අමනකම කොහෙද තියෙන අයිතිවාසිකමක් තව කෙනෙකුට දඬුවම් කරන්න. ගුරුමි පඬිසාංශ කියනවා දඬුවම් කරන්න අයිතිවාසිකම් අයිතිවාසිකමක් ලැබෙන්නේ නීවරණ නැති හිතක් තියෙන කෙනාට විතරයි කියලා. සමාජයේ දකින්න පුළුවන්කම. එකම අන්ධකාරයක්වත් නැතිලු අද ලෝකේ එහෙම නීවරණ නැහැ කියන කතාව. බෙන්ච් එක උඩ නැගලා පස්සේ ඌ පොත පෙරලා ගත්තාම අයියා වෙලා කතා කරනවා. ඌ ගෙදර ගියාට පස්සේ ඌ ඒ ටිකමයි කරන්නේ. බුදු දනස කියලා දුන කිසි කෙනෙක් ගැන විනිශ්චය කරන්න එපා. ඔබට තේරෙනවනේ කියලා සාපුවම් වෙන වැඩි. යේසුස් ක්‍රිස්තුස් කිව්වා අනු විනිශ්චය කෙරුවොත් යක්ෂයා උඹව විනිශ්චය කරනවා. ඔබට නෑ කිසිම එකක්. කිසිම දෙයන්නාංශික දරුවෙක් යටත් පහත් වෙලා හිටපන්. අපිට තියෙන්නේ ඍතුවට කාලගුණයට යටත් වෙලා බයිබෝයි කියාගෙන Brahmacharya රැගෙන ඉන්න එක මිසක් මේ අරයාගේ මෑගේ වැරදෙන විචනය කරගෙන ඉන්න කියොත් ඉතින් ඒක කොයි කොයි වෙලාවෙත් Tamanට කියලා දෙන්නේ කියන එක සමහරු සංසාරෙම මෝරලා එනවා. සමහරු මේ ජීවිතය ඇතුළත මෝරනවා. ඒක කාටවත් විශ්ෂය කරන්න බෑ සමහරට කියනකොටම තේරෙනවා. ඔය සතිපාසලට ගිහිල්ලා පණිවිඩය දෙනකොටම පුදුමාකාර ලීලා කල්ලනවනේ. හැරෙනකොට කියනවනේ. අයියෝ මේක බලනකොට ඇතුළේ තිබුණේ කන්නේ. පිටින් ආපේ ගන්න නෙවෙයි අපි මෙච්චර කල් දන්නේ නැහැ. හිතා ගන්න බෑ. ඒ නිසා අපි කොයි එකාට වැඩි කොයි එකා වැඩිමල්ද කියලා අපි දන්නේ නැහැ. හොඳම වැඩේ තමයි අවංකව කෙලින් කියන්න ඕනේ. මට ඔබ ගැන මෙච්චරයි හිතෙන්නේ ඔබ ගැන ඔබ මං ගැන හිතන දෙයක් ඔබ කියපන් මට. අපි වචන කතා කරලා ජීවත් වෙමු කියන. ඒක ඒ කරන්න බෑ අපි අර මේ පෞද්ගලිකත්වයක් තියෙන තාක් කල්. අවසරද අවසරද පොඩි ක්වෙස්චන් එකක් තියෙනවා මේ ක්ලියර් කරගන්න. අර දැන් සානස්ගේ ඒකාග්‍රතාවයට බයයි කියලා සානස් ඒක දර සානස් නිතරම කියන්නේ fear of freedom කියලා. දෙකම එකයි. ඒක තමයි පාළුව කියලා කියන්නේ loneliness කියලා එකක් තියෙනවා මිනිසුන්ට. loneliness කියන එක ලොකු සැපතක්. එකටම loneliness කිව්වොත් එහෙම ඒක හුදකලාව කියලා මිනිස්සු අගය කරනවා. අනිත් එක්කන තනිකන් දෝෂ වලට නූල් බඳිනවා. මේ පිළිත් නූල් ගැට ගන්නවා. මහා පාළු ගතියක් ආවයන්ගේ කීරි ගාගෙන ගියා. අම්බෝ වනේ වනසිව්පාගයටත් එහෙම කරදරයක් නන් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුදුමයි. මේ සමාජශීලී සතා තනි වෙනවට හරි බයයි. අද්ද ගවන්න හරි බයයි. කඳුර වෙනවට හරි බයයි. ලෙඩ වෙනවට හරි බයයි. වයස වෙනවට හරි බයයි. මොකද කොටු වෙනවනේ. මේ නිකන් දැන් හිතන්නේ දෙව කර වෙනවා මම. ඇහකන පේන්නේ නැතු වෙනවා දැන් මම මොකද කරන්නේ? තව කර වෙලා කර වෙලා නැහැ. තව තව ඇහකන පේන්නේ නැති වෙලත් නැහැ. ඒ බයට මැරෙනවා. ඉතින් ඒකට මේ මුළු මුළු ශිෂ්ටාචාරයයි තාක්ෂණයයි යටිතල පහසුකමයි සියල්ලම කරන්නේ අන්නේ බයට පැලස්තර අලවන එක. කිසිසේත්ම පෞරුෂත්වය වඩන්න දෙන්නේ නැහැ. බුදුන්සේ කිව්වේ අරණ්‍යගත වේයන් රුක්ක මූලගත වේයන් ශුන්‍යකාරී වේයන් දැන් බුණ දීපංගකට. වෙන්න තියෙන එක පැත්තක තියලා මුණ දීලා දැන් බය ඇරියානම් ටික ටික ටික ටික අඳුරට පුරුදු වෙනවා. හුදේකලාවට පුරුදු වෙනවා. රැය වෙනවට පුරුදු වෙනවා. ලෙඩ වෙනවට පුරුදු වෙනවා. මරණයට පුරුදු වෙනවා. ඒ නිසා fear of freedom මේ මනුස්ස හැම කෙනෙක් ගාම තියෙන කට්ටිය. ප්‍රශ්න දෙකක් කියනවා කියලා ඔබ කිව්වේ. තායකක් තියෙනවා. තායකක් තියෙනවා. දැන් අර පොඩි සායනන්ත කිව්වසායනන්ත චිත්ත නියාම ඊට පස්සේ උන්වහන්සේ අටංගල් ඩයිවර්ට් වුණා මේ සතේතනික අතේතනික කියන එක. නෑ මම ඩයිවර්ට් කළේ. ඒක මම කිව්වේ. එක්ස්ප්ලেইন කරේ සතේතනික අතේතනික කියන එක. චිත්ත නියාම කියන්නේ ඒකද එහෙම නැත්නම් ඒකට වෙන අර්ථ දැක්වීමක් තියෙනවා සංසාරවල. අචේතනික සචේතනික දෙකක් තියෙනවා චිත්ත නියාම. ඒ දෙකම වැටෙනවා. මොකද අචේතනික කොටස නිවන් දකින්න ඕනෙත් නැහැ, භාවනාවට ඕනෙත් නැහැ, ශිල්පෙට එහෙම නැත්නම් කියනවා නම් ශික්ෂාවට අදාළ නැහැ. අචේතනික කොටස තමයි ගස්වල සිද්ධ වෙන්නේ. ගස් නිවන් දකලා තියෙන්නේ. අපි සචේතනිකව කරන දේවල් තමයි මමයා ඉන්නේ. මාන්නේ තියෙන තුන්හාව තියෙන. ඉතින් ඒකනේ බෝ කරන්නේ අපි. ඉතින් නිසා ඒ කෙරුවට කමන්නේ නැහැ දැනගෙන. ඔබ කරබනේ හිටියනම් ඔය ටෙට හරි ලස්සනයි. ඔය ගෑනුව මේ රූපලාවන්‍ය නොකර හිටියනම් ලස්සනයි. රූපලාවන්‍ය කිරුවා පස්සේ යකාමා. නිකන් හිටපල්ලකෝ. මුදු රූපලාවන්‍ය කළ වැස්ත බැරි වෙලා වැස්සට අහුනොත් එමේ ඉවරයිනේ වැඩි. ඊට ස්වභාවයට කැමති නැහැ. ඒ නිසා අපිට පුළුවන් ද නිකන් හුදු මම දැන් මෙතන වෙන්න. නිකන් සිම්පල් ටයිම් මේ වර්තමාන මොහොතේ එළඹිලා සරල වෙන්න. අහිංසක වෙන්න. මොනවද ඕන කරන්නේ? ওই තීන කුමාරප අහිං කරන එක විතරනේ ඕන කරන සංකරතා ටික. අහිං කරන්න බයයි අපි. මොකද ඒ ටික අත්‍යවශ්‍යයි. හදිස්සියේ සපෝස් ඉන්සස් ලෙඩ වුණොත් ඉතින් ඔක්කොම වට කරගෙන ඉන්නවා. ලෙඩ නෑ දැන්. අර උපකරණ ටික රකින්නම ලෙඩ වෙයි කියලා තියෙන බයටම තැවි තැවි ජීවත් වෙනවා. බුදුන් කෙරේ ශ්‍රද්ධාව නැහැ. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව නැහැ. සංඝයා කෙරේ ශ්‍රද්ධාව නැහැ. සීල කෙරේ ශ්‍රද්ධාව නැහැ. ඉතින් ඒක එන්න ওই ශ්‍රද්ධාව වෙන්න කේනකන් නිතිපතා මේක කරන්න eBay. චරියාවක් මට පිස්සු වැඩක් දිකට කර කර ඉන්න eBay. එතකොටනේ තේරෙන්නේ මේ බාහිරේ වටිනාකම් තියෙන දේවල් වල වටිනාකම නැහැ. මේ තමයි මේ හුස්ම දිහා බලන එක තමයි වටිනා දේ කියලා තේරෙන්න කොච්චර කාලයක් හුස්ම දිහා බලන්නේ වෙන්නේ. කරන්න බෑ මිනිස්සුන්ට විවේක බුද්ධියක් නැහැ. නැත්නම් ඒක මේ ධම්මලාභයක්. ධම්ම දායාදයක්. අපි ඒකට වැඩි හිතනවා අරකේ තියනොයි කියලා සැප. මේ මයි ළඟ දැන් මෙතන තියෙන එකට වැඩිය එළියේ තියනොයි කියලා කියනවා. සෝරි ඉතින් ඒකට කියන්නේ හීනමානයි කියලා.